ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා සීලව දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පාවා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විඥාන පත්‍යා නාම රූපං තීතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාප ඉමිනාපේතම් පරියායේන වේදිතබ්බං සේයති දං විඥාන පත්‍යානාම රූපන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහා නිදාන සූත්‍රයේ ਸਰවචනාංශ විසින් දේශනා කරන වටිනා ගම්භීර සූත්‍රයක් දීඝනිකායේ සඳහන් වෙන බොහොම දීර්ඝ සූත්‍රයක් ඒකේ තාමත්ම වැදගත් පුරුකකට ක්‍රමයෙන් ළඟා වෙලා තියෙනවා ඒ සූත්‍රයේ පටිච්චසමුප්පාදයේ දේශනා කරනවා. මේ පටිච්චසමුපාදය ජරා මරණ ව්‍යාධි මරණ ජරා ව්‍යාධි මරණ කියන මේ බලවත් දුකක කවටත් තේරෙන බලවත් අතිමාත්‍ර දුකක ඉඳගෙන පටන් අරගෙන මුලට මුලට ආපස්සට නිදානිය හොයමින් මූල ආසන්න කාරණා හොයමින් ගමන් කරන ක්‍රමයක් තමයි ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ಜಾති, භව, උපාදාන, තණ්හා ආදී වශයෙන් ගිවන් කරමින් දැන් මේ කියන පරිච්ඡය ධෘතේ තේනකොට විඥාන පත්‍යා නාම රූපං කියලා. ඒ සූත්‍රයේ හැටියට බලනකොට පටිච්චසමුප්පාදේ වැදගත්ම වූ සංකීර්ණ වූ තැනකටපත් වෙලා තියෙනවා. නමුත් සම්මුතිය සම්මුතිය හැටියට පටිච්චසමුප්පාදේ දන්නේ නැත්නම් නාම විඥානපච්චය නාම රූපං සලආයතන එහෙම නැත්නම් සංකාරපච්චය විඥාන අවිජ්ජාපච්චය සංඛාර කියලා තව පියවර දෙකක් පිටිපස්සට යනවා. නමුත් මේ සූත්‍රයේ සර්වචනාංශයේ මේ විඥානපච්චය නාම රූපං කියලා ආයශරයක් නාම රූපච්චය විඥානං කියන ඒ වටවලල්ල පෙන්නලා ඒ සංදිස්ථානයේ තියෙන ඒ සංකීර්ණ භාවය වැදගත්කම ගම්භීරත්වයෙන් සූත්‍රේ නිමාඩපත් කරනවා. කෙසේ නමුත් ඒ විඥානයේ නිසා නාම රූප හට ගන්නවා කියන එක දැන් අපි ඉදිරිපත් කරව පාඩේ තියෙනවා. අව ඉදිරියට යනකොට ඒ නාම රූපය හටගන්නෙත් විඥානය නිසායි විඥානය හටගන්නෙත් නාම රූපය නිසායි කියලා පටිච්චසමුප්පාදේ තාමත්ම අල්ලගන්න බැරි තරම් වේගයක් ගම්භීරත්වයක් පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් ඒ ගැඹුරු බව ਸਰවචනාංශය පිළිගන්න අතර යම් යම් ඉඟි සාක්ෂි ඉදිරිපත් කරනවා භාවනාවෙන් සුතුමේ ඥානෙ, චින්තාමේ ඥානෙ පොසත් අයට තේරුම් කරගන්න. ඉතින් මෙන්න මෙහෙමයි ආනන්ද මේ විඥානය නිසා නාම රූප හට ගන්නවා කියන එක තේරුම් ගන්න ඕනෑ කියන. අපි ඉස්සරහින් කියාගත්ත පාළි වාක්මාලාව දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් හරස් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දිබසකට සල්ලාපයකට පෙළඹෙනවා විඥානංචය ආනන්ද මාතු කුච්චිස්මින්න ඔක්කමිස්සත අපිනුකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිස්සතාති කියලා යම් හේකින් ආනන්ද මේ විඥානයේ මෞකිසට දැසගත්තේ නැත්නම් ඒ මෞකුසේ නාම රූපයක් ඉතුරු වෙයිද නැත්නම් යමක් හට ගනීද කියන එක. ඒසොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන නෝහෙතම් බන්ති කියලා. ඒක නිසා සඳහන් කරනවා ඒ මව් කුසේ තියෙන ඒ නාම රූප කොටස ඉස්තිර වෙන්න එහෙම නැත්නම් යෝජනා ඉස්තිර වෙන්න ඒක නාම රූපයක බැස ගැනීමක් අවශ්‍යයි කියන. ඉතින් එතකොට ඒ නාම රූප විඥානයේ නිසා ඒ නාම රූපය ස්ථාවර තත්ත්වයකටපත් වෙනවා, ඉතුරු වෙනවා, පදිංචි වෙනවා, පట్టල වෙනවා, තහවුරු වෙනවා කියන කතාව මේ මේ මාර්ගයෙන් පෙන්ලා දෙන්න හදනවා. ඒකට අපි අර දවල් ධර්ම සාකච්ඡායේදී මතු කරපු අපි දන්න තර්ක විදියට නැත්නම් අපේ අන්වේඥාන විදියට ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට මේ විඥානයේ ගිහිල්ලා ස්ථාවර කරන පදිංචි කරන ඒ නාම රූප කියන නාම කොටස විඥානයක් තියෙනවද නැද්ද කියලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් අටුවාවක එහෙම නැත්නම් අභිධර්මයේ උගන්වන්නේ විඥානයේ නාම රූපය නාම රූපයේ නාම කොටාසේ චිත්ත චෛතසික කියන කොටස් දෙක තමයි. චිත්ත කියන්නේ විඥානය, චෛතසික කියලා කියන්නේ ඒ විඥානයේ හට ගන්නා වූ චිත්ත ධාරව. හරියට මුහුදයි මුහුදුරලයි වගේ වතුර කඩේ ජලමතු ජල වතුර කඩක රැළමත් කරනවා වගේ ජල කඩ මහ මුහුද විඥානය නම් ඒක පහළ වෙන රැලි වාගේ තමයි ඒ චෛතසික ධර්මයි. ඉතින් මේ දෙක එකට හටගෙන එකම අරමුණ අරගෙන එකම බිඳී යන එකම රසය ලබන එකක් විදිහටයි අවිධර්මය පටන් ගන්නකොට විස්තර කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ સંદર્ભයේදී බලනකොට නාම රූපය ඊතාවෙන්ට නතර වෙන්න නම් විඥානයේ යෝජනා ස්ථිරත්වයක් වෙන සිද්ධ වෙනවා. විඥානය තමයි ගිහිල්ලා යව. tempat කිරීම සඳහා ඒ අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා දෙන්නේ. එහෙම නොවුනොත් ඒ නාම රූපය ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේක අර නාම රූප නැත්තම් විඥානයක් නැත්තම් නාම රූපයක පළපැදියක් වීමක් නැහැ කියලා පෙන්වීම සඳහා එහෙම නැත්නම් නාම රූපයක අභිවෘද්ධිය සඳහා පදිච්ච වීම සඳහා පටල වීම සඳහා විඥානයක අනුමැතියක් අවශ්‍යයි කියන එකට එක සාක්ෂියක් වශයෙන් සරුවත් වෙනවා. ඊට පස්සේ ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඇත්තට මේ වගේ විඥානයක අනුග්‍රහයක් ලැබුණොත් අනුග්‍රහය කියන වචන මම හිතන වඩා හොඳයි කියලා. නාම රූපයක පදිච්ච වීමක් වෙන්නේ මුල්බැස ගැනීමක් වෙන්නේ. ඊට පස්සේ චරවචනාචේ ආනන්ද ස්වාමීන් වහන්සේ යම් මේකින් ආනන්ද විඥානච්ච ආනන්ද මාතකුත්තිස්මින් ඔක්කමිස්ස ඔක්කමිස්සත අපිනකෝ නාම රූප මාතකුත්තිස්මින් යම් හේකින් ආනන්ද විඥානීය මෞකසට ගිහිල්ලා ඒ නිකුත් වුණොත් යන ගැබක් හටගෙන තිබිලා ඒ හටගත්ත ගැබේ විඥානීය ඉවර වුණොත් එතකොට ඉත්තතාය අබිනිප අබිනිබ්බති සම්තිති කියලා අහනවා ඒ ඒ ඒ හටගත්තා වූ ඒ ජීවයේ ඒ ආත්මය දිගට යයිද කියලා විඥාණය බහැල විඥාණය පිට වෙලා ගියොත්. ඒතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේකෙන් මව කුසකට ඒ වගේ විඥානයක් බැසගෙන එතන ඉත්ත භාවයක් මමෙක් කියන පුලුවන් තත්වයක් නැත්නම් ජීවයක් හටගත්තට පස්සේ විඥානයෙන් නිකුණොත් නැවතත් ඒක මූඩ ගන්ධයක් පාටපත් වෙනවා ප්‍රසූත කළ බලනකොට පණ නැති දෙයක් තමයි ප්‍රසූත කරන්න වෙන්නේ ඒකෙමුත් පෙන්වනවා සර්වචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට මවපොතට විඥානේ බහලා පිට වුණාට පිට වුණොත් ඒ තිබිච්ච කලලය එහෙම නැත්නම් ඒ ගැබ නිකම්ම අවලංගු භාවයටපත් වෙනවා නැත්නම් කම්සා වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ සර්වචනාංශය ආනන්ද ස්වාමීන් ආනවා. අපි හිතමු මේ ගැබ පිහිටියයි කියලා බෙහෙట్లా පොඩි දරුවෙක් වරපත් වුණාට පස්සේ කුමාර කස්සව කුමාරි කස්සව කුමාරිකාවා කියලා කියනවා. කුමාරික කියලා කියන පොඩි දරුවෙක්, පිරිමි දරුවෙක්. කුමාරිකාවා කියලා කියන්නේ පිරිමි දරුවියක්. ඒ මට්ටමේ ඉඳද්දී ඒ නාම රූපය ඒ ඒ අවස්ථාවේදී විඥානය නිරුද්ධ වුණොත් ඒ දරුවා වඩා වර්ධනය වෙලා වැඩි හිටි බවට පත් වෙයි කියලා. ඉතින් තනසස් කියනවා යම් විදියකට ඒ හම්බෙච්ච දරුවගේ මට්ටමේ ඉඳද්දී කියන්නේ දැන් එළිය කොහෙන්ද තියෙන දරුවෙක් ඉන්නවා ඒ දරුවගේ විඥානය නිරුද්ධ වුණොත් ඒක ඒ විරුල්ල විපුල්ල වේපුල්ල භාවයට වඩා වර්ධනයට යන්නේ නැහැ කියන්නේ. ඉතින් මේ නිදර්ශන තුන පෙන්නලා සර්වචන සඳහන් කළා ඒ නිසා ඒ දරුවේ කම්බුණා වූ ඒවා, දැබ පිහිටියා වූ ඒවා, දැබ පිහිටියේ නැතුව වූ ඒවා විඥාණයට ඒක අනුග්‍රහය නොලැබුණොත් ඒ ඒ කොටස නාම රූපේ කියනවා නේ නාම රූපේට එක්ක පදිංචි ලැබෙන්නේ නැත්නම් පදිංචි හම්බෙලා ආයෙත් ගබ්ස වීමක් වෙනවා නැත්නම් හම්බිච්ච දරුවත් මැරුණා කියලා කියන්නේ මෙන්න මේ හේතු කාරණා නිසා මේ නාම රූපයාගේ වර්ධනයට විඥානය අවශ්‍ය වෙනවා කියන එක සර්වචනසයෙන් දිපෙන්ලා දෙනවා ඉතින් මේක සාමාන්‍ය ජීවන චක්‍රයක් දිහා බලනකොට මේ ඉඳලා මේ ආත්මික ඉඳලා ඊ ආත්මාත්මයට යන වැඩගත් කුරුකකට සම්බන්ධ කරලයි ਸਰවඥාන්ස මේ විඥාන නාම රූප කියන මේ දෙක අතර ධර්මතාවයේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක සර්වඥතා ඥාණයකින් බලනවා මිසක්කා. ඒ වැඩේ සිද්ධ වෙනකොට ඒ අම්මට කියන්නත් බෑ. දරුගබ පිහිටලා මැරෙන්නේ නැතුව මා දරුගබ පිහිටියේම නැද්ද කියලා අම්මට මනාප වුණාට කරගන්නත් බෑ. එහෙම නැත්නම් ඒ දරුවට ඊටන කලලට ඒකේ පාලනිකුත් නැහැ. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අර සර්වඥතා ඥාණයට දැකලා සර්වඥතා ඥානේ සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපට පණිවිඩයක් දෙනවා. මේ දෙක අතර පුදුමාකාර ඉදපච්චේතාවයක් මේ දෙක අතර පුදුමාකාර පටිච්චසමුපාදයක් ධර්මතාවයක් ධම්ම නියාමයක් ධර්මත්‍ත්‍යයක් තියෙනවා මේක තමයි මේක දන්නවනම් යම් කිසි කෙනෙක් මේක පුදුමාකාර විදියට එතන එතන තතන තතන එතන එතන මේ ගැට ගහමින් ගෙනෙන වැඩපිළිවෙලක් තියෙන්නේ ඒක නිසා ඕනම තැනක එක දෙපැත්තට වින් වෙන්න පුළුවන් එතෙන්දී සිද්ධිය හැමාරයි මරණයටපත් වෙනවා ඒ ඕන තැනක එකතු වෙන්න පුළුවන් එකතු වෙච්ච ගමන් නැවතත් ආයේ ආත්මයක් හට ගන්න පුළුවන් අන්න වගේ බොහොම පූර්ව නිගමන කරන්න බැරි, කොයි අතක යනවද කියලා කියන්න බැරි පුදුම ලහු පරිවර්තක ස්වරූපයක්. පෙරලෙන සුරුසු රූපයක් මේ නාම රූප සහ විඥානය අතර තියෙන කියලා. ඉතින් ඒක අපි කොහොමදයි මේ වගේ සාමාන්‍යතා ඥානට හම්බ වෙලා මේ කියන ප්‍රකාශයක් මේ ਸਰවඥාන්සේ විස්තර කරන මේ ප්‍රකාශයක් අපි කොහොමද අපේ භාවනාවට කිට්ටු කරගන්නේ කියලා අහුවොත් බැලුවොත් ඒක නම් අපිට ආතකාල බලන්න පුළුවන් දෙයක් තියෙයි. නමුත් එහෙම එච්චරම විග්‍රහ කරපු ස්ථාන අපිට අටුවාවේවත් එහෙම නැත්නම් මේ එළියවත් සඳහන් වෙන්නේ නැහැ. සම්පූර්ණ සිත්ය නැතුණා යම් යම් තැන්වලින් පුංචි පුංචි සාක්ෂි සාධක තියෙනවා. ඒ සාක්ෂි සාධක ටිකක් යෝජනාවක් වශයෙන් මේ ධර්ම දේශනාව හරහා ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. එතකොට කෙනෙකුට ඒක එහෙමයි කියලා විශ්වාස කරනවා නම් ඒ දිගේ ක්‍රියාත්මක වෙලා ඒ හරහා මේ සංදිස්ථානයේදී නාම රූප සහ විඥාන විඥාන සහ නාම රූප කියන ස්ථානයේ සංකේ කඩලා පටිච්චසමුපාදයේ ඒ යන සංතර චක්‍රය කඩලා එහෙම නැත්නම් වටේ කඩලා කෙනෙකුට එතනදී මුක්තිය එතනින් ඥානයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා මම හිතනවා මට සූත්‍ර දෙකක් විතර වගේ සාක්ෂි වශයෙන් පෙන්වන්න සිද්ධ වෙනවා. ඒ වගේම දැනට භාවනා කරලා ලැබලා තියෙන අත්දැකීම් ටිකුත් ඒකට පදනම් කරගෙනයි සිද්ධ වෙන්නේ මේ අර සූත්‍ර දෙකේ ආලෝකයෙන් ශක්ති ප්‍රමාණයෙන් මෙතන ගැට ගන්න මේ අමාරු අවස්ථාව. කෙසේ නමුත් නිදර්ශන පෙන්වන්න බැරි තරම් ගැඹුරක් මේ අපි කතා කරන්නේ. පළවෙනි වතාවට අපි විස්තර කරගෙන ගියොත් මේ ජීවිතයක් කියන සජීවී ජීවිතයක් ගත කරනකොට හිත කය වචනය කියලා තුන් දොරක් ගැන සාමාන්‍ය පුංචි බෞද්ධයා පවා දානවා. ඒකේ ඒ හිත කය වචනේදී හිතෙන් කරන හිතවිලි, කයෙන් කරන වචනයෙන් කරන වචන ප්‍රකාශ කිරීම සහ කයෙන් කරන කායික ක්‍රියා කියලා ඒ ద్వාර තුنين සංදි සංතිති තුනක් සිද්ධ වෙනවා. ඒ සංසිද්ධි තුන ඊට පස්සේ තව ඩිංගිත්තක් ගැඹුරකට බැලුවොත් සසංකාරිකව සිදුවෙන මානසික ක්‍රියා අසංකාරිකව සිදුවෙන මානසික ක්‍රියා කියලා තව ભેදයකට යනවා. වචනේ ගත ගත්තත් අසංස්කාරිකව මෙහිමයි සසංකාරිකව කියලා මෙහිමයි. ඊට පස්සේ ක්‍රියා කායික ක්‍රියා ඒවගේ තියෙන අසංකාරික සසංකාරික ભેදේ. දල වශයෙන්. ඉතින් ඒ අසංකාරික සසංකාරික ભેදේදී මේ ජීවත් වෙන පෘථග්ජනයෙකුට නැත්නම් මේ ලෝකේ ඉන්න කෙනෙකුට කවදාහකවත් අසංස්කාරික දේවල් හික්මන්න බෑ. අසංස්කාරික දේවල් තමයි පාන්නේ නෙමෙයි තියෙන්නේ. ඒක නිසා අසංස්කාරික දේවල් හික්මවනවා කියන එක සාමාන්‍ය ප්‍රීතියට ගැලපෙන්නේ නැහැ. නමුත් සර්වචනාංශයේ පරිශන කරන කැමති ආර්ය පරිශකයට කියන සසංකාරිකෝදෙන දේවල් මුල්වන් තරම් හික්ම ගන්නයි කියන්නේ. අභිනිදර්ශනයක් වශයෙන් ගත්තොත් සසංකාරික කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා අපි යම් කිසි කෙනෙක්ගේ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් නතර කරයි කියලා කියන්නේ නතර කරපු කෙනාට තේරෙනවා තමන් හිතලා හිතුවේ නැති වුණාට හිතලා වචන කතා නොකරේ නැති වුණාට හිතලා ක්‍රියා කරුවේ නැති වුණාට සම්පූර්ණ වැඩ පිටිවල ස්ටාර්ට් කරපු ජෙනරේටරයක් වගේ අදිනවා අසංස්කාරකෝ හිතක් වැඩ කරනවා අසංස්කාරික වචන වලටත් අවශ්‍ය මූල බීජ තියෙනවා අසංස්කාරික කායික ක්‍රියාවලියකුත් යනවා මේක දිහා බලනකොට තේරෙනවා අපි මේවා පිළිබඳව යම් ආකාරයක ඇදහැරීමක් කරන්න නම් අපි මුලින්ම එකඟ වෙන්න ඕනේ සසංකාරිකව සිටින දේවල් ශික්ෂණය කරලා ආණ්ඩු මට්ටු කරගන්න මේචල් කරගන්න ආම්බම් කරගන්න ආම්බම් කරන්නේ නැත්නම් ඒව හරි ඡණ්ඩයි පරුසයි ඒව හරහා කවදාකවත් අසංකාරික කායික වාචික මානසික ක්‍රියා කර ගන්න බෑ. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ පස්තාවුද සාකල් කරමින් ගත කරන කෙනාට සසංකාරිකව සිදුවෙන කායික වාචික මානසික ක්‍රියාවත් කීකරු කර ගන්න බැරි තරම් ඒ තද බල වේගයක දුවන. නමුත් එකිනා ආගමක ගරු වෙලා ධර්ම ගරුක වෙලා උත්සාහයක් අරගෙන තමා විහිම්ම පටවගෙන සීලයක් රැකගෙන සමාධියක් කෙරුවොත් ඉගෙනන කායික වාචික ක්‍රියා සීල ශික්ෂාව හරහා යම් මට්ටමට හික්ම ගන්න පුළුවන් ශිෂ්ටාචාර කර ගන්න පුළුවන් සිල්වත් කර ගන්න පුළුවන් ඒකට කියනවා සීල ශික්ෂාව කියලා. ඊට පස්සේ මනසේ ගොරෝසුවර තියෙන නීවරණ ටික හික්ම ගත්තොත් ඒකට කියනවා සමාධි ශික්ෂාව කියලා. එනිසා යම් කිසි කෙනෙක් සීල ශික්ෂා සමාධි ශික්ෂා අංග සම්පූර්ණ කරගත්තොත් මං කියන එක අමාරුයි කියලා. ඒක වටින දෙයක්, ගරු කටයුතු දෙයක් කරගත්තොත් එවැනි කෙනෙකුට දැක ගන්න පුළුවන් ඒව නතර කළාට සංතාරේ පවතිනවා. ඒව නතර කරාට දී යට යටින් දීපය දීවල යනවා. නැත්නම් උඩු හිත නතර කරන්න යටි හිත වැඩ. එදාට බය හිතෙනවා මම මෙච්චර අමාරුවෙන් මේ සීලයක් රැකලා මෙච්චර අමාරුවෙන් සමාධියෙන් මේක පුළුවන් ප්‍රමාණය ආණ්ඩුමට්ටු කරට කීකරු කරගත්තා. යට වේගය ඇත්තටම මොකක් වෙලා නැහැ. ඒක ඒ තරමට දුර. උදාහරණයක් වශයෙන් මේකට සාක්ෂියක් වශයෙන් පෙන්නනවා නම් මේ දැන් මේ වෙනකොට ඒ මොලේ ක්‍රියාත්මක වෙනකොට මොලේ ක්‍රියාත්මක වීම රූප බැලීමේද ක්‍රියාත්මකනේ ශබ්ද ආණ්ඩද ගන්ධ රස පහත ලබන්නද හිතන්නද කියන එක විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර මාර්ගයෙන් හොයාගෙන කම්පියුටර් එකකට ගන්න පුළුවන්. අරගෙන ඉවරලා හරියටම දැකීමට අදාළ මොලේ කොටසට ඉලෙක්ට්‍රෝඩයක් සම්බන්ධ කරපුවාම ඇහැ වැඩ කරනකොට ඒකේ නිකුත් වෙන තරංග කන වැඩ කරනකොට නිකුත් වෙන තරංග වලට වෙන් කරලා අල්ලන්න පුළුවන්. ඒක නිසා ක්‍රියාත්මක වෙන සජීවී කෙනෙක් ඒ ඔළුවට දාගත්තා මේ හෙල්මට් එක ඒකෙන් එන සංඥා හරහා කම්පියුටර් තිරේ පෙන්වන්න පුළුවන් මේ මනුස්සයාට තියෙන්නේ මොන වගේ මානසික අසහනයක්ද නැත්නම් අඩුපාඩුව තියෙන්නේ ඇදලීමේද කන්නැහිීමේද හොයා ගන්න පුළුවන් ඉතින් ඒ නිසා දැන් යම් ප්‍රමාණයකට මිනිස්සේ අවදි වෙලා ඉන්නකොට ගොකි වියදාන් නමුත් කරන්න පුළුවන් ඉතින් මේ විද්‍යාඥයෝ බලලා තියෙනවා මිනිස්සෙක් සජීවීව වැඩක් කරගෙනවා කියමු ටෙලිවිෂන් එකක් බල බල ඉන්නවා නැත්නම් රේඩියෝ එකක් අහනවා නැත්නම් පත්‍රයක් කියව කියව ඉන්නවා එතකොට යාට ඒ ඒ හෙල්මට් එක දාලා ඒ ඉලෙක්ට්‍රෝඩ හරහා බලනකොට ක්‍රියාකාරී හිත වැඩ කරන හැටි කොම්පියුටරෙන් බලන්න පුළුවන් ඊට පස්සේ මේ මිනිස්සයා නිදි කරවලා එතකොට කන දිවනාශය ක්‍රියා කරන්නේ එතකොට බලනකොට කිසි වෙනසක් නැති වෙනවා නිදාගෙන හිටියත් අවදියෙන් හිටියත් හිතේ ක්‍රියාකාරකම් වල මොනම වෙනසක්වත් වෙලා නැහැ. අපේ තාන ඉන්නේ මේ නිින්ද ගියාට පස්සේ මේ tempat ගතිය. ඒකේ කීකරවතියක් වෙයි කියනොත් මනසේ මොකක්වත් වෙන්නේ නැහැ. හදිසියෙම ඇඟට වතුර ටිකක් දාලා ඒ මනස නැගිටිනකොට විශාල වශයෙන් කම්පණය වෙලා ආයසරයක් අර ඒ තරංග ටික ජීවන ස්වරූපය තත්ත්වයටපත් වෙනකොට නිදාගෙන ඉන්න මනසයි අවදි මනසේ දෙකේ තියෙන වෙනස ඉතාමත්ම නොගිනිය හැකි තරම්. ඒ නිසා අපි හිතාන හිටියත් නැති හිටියත් පිටිපන්දමපත් වෙලා තියෙනවා. අපි තනසින් අවදි වෙලා ඉන්නකොට විතරයි මේ කටයුත්ත වෙන්නේ කියලා නමුත් මනසේ කොච්චර දුක යාකාරකම් වෙනවා. අපි ඒ ටික වෙන් කරගමු මේ සසංකාරික අසංකාරික කියලා. ඊට පස්සේ සරුවචනාංශ ආනාපාන සති සූත්‍රයේදී අපිට පෙන්නලා දෙනවා මේ එක එකක් අයින් කරන අයින් කරන යන හැටි. ඒකෙදී පළවෙනි චතුස්කයේදී ආනාපාන සතියේ සතෝ වාස සති සතෝ පස සති කියලා වැඩිට බෑගත්ත යෝගාවචරය කියන්නේ සතිය පිටු යෝගාවචරය. එහෙම නැත්නම් මේ භාවනාවට ප්‍රවිෂ්ටි ලැබු යෝගාවචරය. උන්න කාය සංස්කාරවල ගොරෝසු අවස්ථාව දකිනවා දීර්ඝ උස්මක් වශයෙන්. හැබැයි එතකොට එයා දන්නවා කාය සංස්කාර වශයෙන් තියෙන මේ දීර්ඝ හුස්ම යනකොට මම මේ හුස්මේ දීර්ඝ බව ගුරුස් බව දකිනවා මම සත්‍යයක් විශ්ේ වල්මත් වෙලා නැහැ වේදනාවක් විශ්ේ වල්මත් වෙලා නැහැ හිතවිල්ලක් විශ්ේ වල්මත් වෙලා නැහැ ජීවිතේ බලන දාට මම දන්නවා දැන් මගේ හිතේ තියෙන හුස්මේ කියලා මම දන්නවා ඒ හුස්ම ගුරුස් කියලා ඒකට විතර වශයෙන් කිව්වා ආශාසක ගුරුසු ප්‍රසාසක ගුරුසු එහේ මේක හොඳයි දැන් මේ වැඩේට බැසා ඉතින් මේ අනුව හික්මෙනවා නම් මේ අනුව දිගට දිගට භාවනා කරනවා නම් ඒ හිත භාවනාවට දක්වන අනුග්‍රහයක් වශයෙන් සතියේ දියුණුවක් වශයෙන් සමාධියේ පිරෙන බවට ලකුණක් වශයෙන් ආශාසය කෙටි වෙනවා ප්‍රසවාසය කෙටි වෙනවා දැන් ඒ කියන්නේ යෝගාචරය දෙකක් දන්නවා මගේ හිතේ නන්නත්තර වෙලක් නැහැ දැන් අරමුණකට පිටලා තියෙන දැන් පිහිටපු එකේ ඇති ප්‍රගමනයක් දක්වමින් ඒ අරමුණ දැන් කී කරුවේ එහෙම කීකරු වෙනකොට දැන් අරමුණට මූණට මූණ දාලා හරියට එම්බ්‍රොයිඩරි කරන්න රෙද් කියලා කරන අර වලුඩු දෙකට දාලා හිර කරගත්තට පස්සේ මනාප විදියට ඒක හැඩ වැඩ දාලා වහන්න පුළුවන් හිර වුණානේ. නැත්නම් ලේට් මැෂින් එකට යකට ගහලා හරියට සෙට් කරගත්තට පස්සේ ඕන විදියට පොට කපන්න පුළුවන්. ඒ වගේ දැන් හිත අරමුණ හිර කරගන්න. දැන් මේකේ පොට කපන්න පුළුවන්. අන්න ඉතින් ඉර කරගත්තට පස්සේ සරෝජන කියනවා දැන් ඕකේ මුල බලපන් මත බලපන් අග බලපන් එහෙම නැත්නම් ආස්වාසේ ශබ්බ කාය පරිසංවේදී හිර කරගත්තට පස්සේ චක්කයකට අල්ලගත්ත යකඩ කෑල්ල වගේ එම්බුදේට වාහන කොට දාගත්ත රෙදි කෑල්ල වගේ දැන් ඉතින් කටෙන් දාපන් දැන් උඹට ඕන වැඩක් කරපන්. එතෙන්ට එනකන් මේක හිර වෙලා නැති වෙලාවේ යකඩ කෑල්ල චක්කයකට සෙට් කරගත්ත නැති වෙලාවේ කට්ට තිබුවොත් කට කඩලා යනවා. එම්බ්‍රොයිඩර් දාන්න බෑ අතේ රෙදි කෑල්ල තියාගන්න. හිර කරන්න. අන්න හිර කරගත්තට පස්සේ ඔන්න ඒකේ මුල මැදාග හරියට නහය විදගත් හරකෙක් කීකරු කර ගන්නවා වගේ එතෙන්දි තමයි යෝගාවචරයට මේ ආශස් ප්‍රසවාසයේ අලංකිය මුල කිය විතර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ තේරුම් කරන්න වෙන්නේ අතෙන්ට යනකම් දක්ෂ වුණාට පස්සේ. ඉතින් දන්නේ නැතුව ඊට කලින් ඔය බලන්න ගියාට මොනම වගකක් තේරෙන්නේ නැහැ. නමුත් හරියට මේක පෙන්ලා තියලා තියෙනවා. දැන් මේ විදිහට ආශස් ප්‍රසවාසයේ පොදු පෞද්ගලික ලක්ෂණ දැකලා ඒක හොඳට ඉනින ආශාසයේ ඉනින ප්‍රසාසයේ ආදරෙක හොඳ නියමිත ඉල්ලයක් ඇතුව හොඳ වීර්යයෙන් විස්තර බැලුවොත් සර්වචනසපේ මතක් කරනවා මේ පොදු ලක්ෂණවල සංහිඳියාවක් වෙලා ආශාසයේ පොදු ලක්ෂණ සහ ප්‍රසාසයේ පොදු ලක්ෂණ සංහිඳියාවක් වෙලා දෙකම සමා වෙන්නේ ආශාසයේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ප්‍රසාසයේ පෞද්ගලික ලක්ෂණ සංහිඳියාවක් කියලා දෙකම පොදු ලක්ෂණයක් වඩපත් වෙන්න පටන් ගන්නවා. මේ දෙකේම තියෙන වායෝ පොට්ටප ධාතුව. මේක කම්පනයක් විදිහට චංචලයක් විදිහට පේනකොට ඒ සංහිඳියාව නිසා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක පස්සම්බනේ සිද්ධ වෙනවා. කීකර වීමක් වෙනවා. සංසිඳීමක් සිද්ධ වෙනවා. දැන් ඒකට යෝගාවචරය දැන් අර කායानुපස්සනාවේ අන්තිම ශිඛාවටපත් වෙලා මුදුන්පත් වෙලා හොඳටම දන්නවා දැන් අල්ලගත්ත අරමුණ අරමුණේ නිමිත්ත කරන්න පුළුවන් බැරි ගතියක් දැන්නේ. ආකාර දැක ගන්න විදියකුත් නැහැ. ලකුණුත් නැහැ. ඒ වුණාට ආනාපානෙ තියෙනවා නැතුවා වාගේ. හොඳට මේකේ පෞද්ගලික ලක්ෂණ ගිවන් වෙලා පොදු ලක්ෂණ හුස්ම වගේක් වැඩ කරනවා. ඒක මේ බාහිරයේ හුස්මයි ඇතුලේ හුස්මයි වෙන් කර ගන්න බෑ. ඒ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳුණාට පස්සේ අජ්ජත් බඩ විධාතු බඩ බහිද්ධා බඩ විධාතු බඩ විධාතු වේවේශ. නැත්නම් අජ්ජත් වායෝ ධාතු බහිද්ධා වායෝ ධාතු වායෝ ධාතු වේවේශණිය හුස්ම ගන්නවද නැද්ද කියන්න බෑ නමුත් මේ ඇතුළේ ඉඳලා පිටට යනද පිටට ඉඳලා ඇතුළට යන ඇතුළ පිට කියන සංඥාව නැති වෙනවා. හුස්මෝගයක් යනවා. පටවි ධාතුවක් තියෙනවා, තේජයක් තියෙනවා, වායුවක් තියෙනවා. නමුත් මේ මම මේ මම නොවේ කියලා සීමාව නැති වෙනවා. ඉතින් මේක මම මේ දවස් ටිකේ මතක් කරපු දෙයක් මේක හොඟවදෙනකොට බය වෙන සුළු සැක වෙන සුළු මේ ගිනාපු තර්කයට ගැළපෙන්නේ තත්ත්වයක් එනවා. අපි ඒක නෙමෙයි මේ වෙලාවේ මේ ජීවත් කරන දැන මේ විදිහට යම් කිසි කෙනෙක් මේක දැකලා හොඳට ඒ කය පිළිබඳව අසම්බන්ධය කාය සංස්කාර පිළිබඳව අසම්බන්ධය කෙරෙන්න නම් අටුවාචාර්ය මහසලා පිළිගන්නවා ඒක භාවනා කරන කෙනාට තියෙනවා ඊට කලින් කියුනේ නැතුණාට වචනය පිළිබඳව දොඩමළු වෙන ගැතිය ඇතුළත කතාව දක්ක ਵਿਚාර දෙකකට කලින් අතරලා තියෙනවා. මේක උනාට පස්සෙත් ඒ කියන්නේ ආසවස සංසිඳුණාට පස්සෙත් කෙනෙක් මේක හිතන්න පටන් අරගත්තොත් මේකට විතර්ක කරන්න පටන් ගත්තොත් විචාර කරන්න පටන් අරගත්තොත් මෙච්චර ලස්සන සංසිඳවගත්ත දේ ආය ඇවිස්සෙනවා හරියට මිදිච්ච කිරිය හට්ටියක් අරගෙන කාල් ගන්න ඒ නිවිච්ච තත්වයෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා එතන සඳහන් නොවුනට ඒ ආස්වාස් ප්‍රසවාස දෙක නොදෙනී යන වෙලාව වෙනකොට නොපෙනී යන වෙලාවට මේ ආස්වාසය කියලා මෙනෙහි කරගන්න බැරුව යනවා. මොකද ආස්වාස් ප්‍රසවාස දෙක සමානයි. මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරගන්න බැරුව යනවා. එතකොට මේ යෝගාවචරය මෙනෙහි කිරීමේ පැත්තක ඒ කියන්නේ මානසිකාරය මෙනෙහි කිරීම විත්තක්කය කියන එක හැලෙන වෙලාවදී ඒක දැනගෙන ඒක පැත්තක තියලා දැන් අරමුණට හිත තියාගෙන ඉන්නකොට තමයි මේ ආසර්වස් දෙක සංසිඳෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සම්මත භාවනා කරන යෝගාවචරයක් නම් ඒ විතක්ක ਵਿਚාර දෙක ද්විතිය ධ්‍යානට යෑම හරහා සංසිඳවන්න සිද්ධ වෙනවා. ද්විතියයන් තමයි විතක්ක ਵਿਚාර නැතනොත් විපස්සනා කරන කෙනෙක් ගැන ඉඳ තියලා අටුවාවක් පිළිගන්නවා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සූත්‍රය සඳහන් කරලා තියෙනවා මේ කාය සංස්කාර සංසම්පණය කරන්න පුළුවන්. එයා හරියට දන්නවා නම් පේන තා ආශ්‍රස් ප්‍රසවාස මිනී කරන්න පේන්නේ නැත්නම් සංසිඳෙනවා නම් ඒක දිහා බලන්නල එහෙම සංසිඳෙන්න ආරින්. ඒකට මේ මෙනෙහි කිරීම කියන නම් කිරීම විතක්ක ਵਿਚාර දෙක තමයි වචී සංකාර කියලා කියන්නේ. මේ දෙක සංසිඳුනොත් තමයි ඒ යෝගාවචරයා දක්ෂ විදියට කාය සංස්කාර සංසිඳව ගන්න. කාය සංස්කාර සංසිඳ වීමේ මේ නැත්නම් ඊට කලින් වචී සංස්කාර අතර කරලා කාය සංස්කාර සංසිඳ වෙච්ච වෙලාවක ඒකට කලබල වෙන්නේ නැතුව සැක උපදවා ගන්න නැතුව හිත නිින්දට වට ගන්නේ නැතුව නැවත ආයෙත් හුස්ම ගන්න යන්නේ නැතුව පටියන්කේ ගලවන්නේ නැතුව හිටියොත් ඒකට හම් වෙන තෑග්ගක් වශයෙන් පීති පරිසංවේදී කියලා තමන්ට කරපු දේ මේ හරියටම හිත තැම්පත් වීම නිසා ප්‍රමෝදයක් පහළ වෙනවා. ඉස්ලාම් නම්දියක් පහළ වෙනවා ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒක ඉතින් පසු කාලීන ආචාර්යවරු පසනක් ප්‍රීතිය වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ ප්‍රමෝදය පහළනට පස්සේ සහාතික කරලා කියන්න පුළුවන්. මට මේ ප්‍රමෝද විනාඩි 5ක් ඉන්න පුළුවන් 10ක් ඉන්න පුළුවන් 20ක් ඉන්න පුළුවන් 30ක් ඉන්න පුළුවන් කියලා නීවරණ පැත්තකටවත් එන්නේ නැහැ. බාධාවක් නැහැ. සතුටින් ඉන්න පුළුවන්. නමුත් අපි අද කවල් සාකච්ඡා කරා වගේ මේ සතුරට ඇලෙන්න පිළිදී. ඇලුනොත් ඒ යෝගාචර ඉදිරි ගමන්ට ඒකම බාධාවක් වෙනවා විලංගුවක් ඇහුවා. මේකට විදර්ශනා උපක්ලේශ කියලා සමාන අර්ථ තහං කරනවා. එයා දැනගෙන මේ ප්‍රීතියට ගැති වෙන්නේ නැතු ඉදිරියට ගියොත් ඒ ප්‍රීතියම නිකන් හරියට කීරියෝලින් දීගිරි හදනවා වගේ නැත්නම් දීගිරෝලින් වෙඬරු හදනවා වගේ ප්‍රීතියේම ඇතුළත තියෙන වින්දනය තමයි සුඛය කියලා කියන්නේ. ආනාපාන සතිය සඳහා කරනකොට සර්වචනාංශය ආනාපාන සතිය ආනිසංස සඳහා කරනකොට ආනාපාන සති භාවනා භික්කවේ භාවිතා බහුලීගත සන්තෝචේව පනීතෝච සුඛෝච විහාරෝච. ඊ타මත්ම සාන්තයි, ඊ타මත්ම ප්‍රණීතයි සුඛ විහරණයක් දෙනවා. කදාක පාපක අකුසල ධර්ම කිසිම දෙයක් එන්නේ නැහැ. හරියට තද ග්‍රීෂ්ම කාලයකට ඇති වෙච්ච මද වැස්සකින් සියලු දූවිලි හොදාරින්නාසේ හිතේ තියෙන කෙලෙස් ඔක්කොම හේම දැන්පත් වෙන්න ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න නැත්නම් එතෙන්ද යෝගාවචරයේ හරියට තේරුම් ගත්ත සුතුමේ ඥානෙ තිබිලා මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් බ්‍රහ්ම සුඛේ උච්චා. වෙන් යහන මොන්නම සුඛයක් මනුස්ස ලෝකේ නෑ ඔච්චර දක්ෂ. අනපාන උද්දට ඕම සංසිතිලා. එය තියෙන සුඛයේදී ප්‍රීතිය අධ්‍යයන කළා මේක ලබන්නේ. ඊට ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර ගෙවම් කරනවා. හරියට කියනවනම් සමත භාවනාවේ තුන්වෙනි ධ්‍යානෙ වගේ උච්චර යන්න පුළුවන්. මේ ලෝකේ තියෙන ආනිරාමිෂ සුඛෝනේ උප්පරිමේට යනවා. ඒ ප්‍රීති සුඛයට ගියාට පස්සේ ආනාපාන සති සූත්‍රය සඳහන් කර තියෙන චිත්ත පරිසංවේදී අස සිස්සාමිති සික්කති චිත්ත පරිසංවේදී පස සිස්සාමිති සික්කති. යන තේරෙන පටන් ගන්නවා හිත විතරයි තියෙන්නේ. කිසිම අරමුණක ඒ කියන්නේ අර ඊයේ ගත දේශනාවේ කොන කරගත්තොත් පටික සම්පස්සයක් නැහැ. හැප්පෙන්න දෙයක් නැහැ. ආකාරයක් නැහැ, ලිංගයක් නැහැ, නිමිත්තක් නැහැ, නම කියන දෙයක් නැහැ. ඒක හැප්පෙන්න දෙයක් නැහැ. අතගාලා බලන්න දෙයක් නැහැ. හැබැයි පුදුම මිහිරියාවක්, සාන්ත ප්‍රණීත සුඛයක් පුත්ති වෙනවා. අන්නේ සුඛයේ බුද්ධි විඳිනකොට ඒක ටිකක් පදයක් වෙන්න ඕනේ. ඒ ඒ සුඛය කියනවා මාන පැයක් වගේ ඒවත් අඩු ගන්න පද කරගෙන යනකොට චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමිති සික්කති. යාර චිත්ත සංස්කාරය තේරෙන්න පටන් ගන්නවා. චිත්ත සංස්කාරයන් කියලා කියන්නේ අර පදියම තුල ඒ පැහැදිලි භාවය තුල මේ හිතේම එක එක වේදනාවල් පහල වෙනවා එක එක සංඥාවල් පහල වෙනවා. චිත්ත සංස්කාර කියන්නේ වේදනා සහ සංඥා දෙකට. ඉතින් එතෙන්දී ඔන්න මරිච්ච අම්මා පේන්න පටන් ගන්නවා. ගන්නවා ජේතවනාරාම පේන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ පේන්න පටන් ගන්නවා මලකුණු පේන්න පටන් ගන්නවා ගංගාවල් වැලි තලාවල් ඥානාප්ප දේවල් අර බාහිරින් අරමුණු ගන්න නැති නිසා ඉතේ තියෙන සංඥාවල් එන්න පටන් ගන්නවා ඉතේ තෙන්දී යෝගාවචර මේ මොකක් ඇල්ලුවත් අහුවෙනවා මේක සුභ කියලා ඇල්ලුවත් අහුවෙනවා අසුභ කියලා ඇල්ලුවත් අහුවෙනවා මේවා තේරුම් අරගන්නවා මනෝ විකාරම එහෙම නැත්නම් මනසෙන් ඇති කරන දේවල් මේක පස්සේ අපේ දේශනාවට ඉස්සරහට අවශ්‍ය වෙනවා මේ කෑල්ල. නැත්නම් වේදනාවල් වගේක් වෙනවා. ඇත්තටම කයේ වේදනාව වගේ පේන්නේ හැබැයි මේවා අනිකරම දෝමනස සෝමනස වේදනා මනසේ වේදන විතරයි තියෙන වෙලාව. ඒකට හිතා ගන්න බැරි විදිහට කය හිතේ කයේ සැප සම්පත් දැනෙන්න පටන් ගන්නවා. බුද්ධම වේදනාවට ඇති කරනවා. දියරෙද්දම් මෙලිකන්නා වගේ, සුරිසුගකට අහුවෙලා කරකවන්නා වගේ, සුනාමියට අහුවෙලා යට කරන්නා වගේ, කුණ්ඩවලින් අල්ලලෙවල වතුර කොබාන ඉන්නා වගේ ඒ ධම්ම්‍ය වේදනා වගේක් එනවා. මේ ජීව ජීවිත තර්ජනේ ඇති කරන තරමට සමානලාට එනවා. නමුත් මේ යෝගාචරය දන්නවනම් මේ හිතෙන් කරන දේවල් කියලා සමහර වෙලාවට අටුවචාරින් වහන්සේලා පවා පිළිගන්න මහශීෂාඩගේ ස්වාමීනාතිගේ පොතේ සඳහන් කරලා තියෙනවා. එන සුඛයන් ඒ අවස්ථාවේදී සුඛයන් කෙලින්ම යෝගාචරයේ මම දැන් rahat උනා කියන මට්ටමටත්පත් කරනවා. මේ සෝවාන් වෙලාවක් නෑ තාම. නමුත් මේන වේ සුඛ ඒ තරම්ම කිසිම දුකයක සම්බන්ධයක් නැතුව එන සුඛ වේදනා එනවා දුක් වේදනා එනවා සංඥා එනවා මෙන්න මේ ටිකේදී යෝගාවචරය නිවන ප්‍රාර්ථනා කරන්නේ නැතුව මොනවා හරි මලකුණක් මේ පිට තියෙන දේක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ රැල්ලට අහුලා ගසාන යනවා මේක කඩෙන් පරීක්ෂණයක් උත්තුම જાති පෙන්නනවා ඉස්සරහට පෙන්නකොට යා නිටතරම හිතාගත්තොත් මම මේ කිසි කෝලමක් කරන්න නෙවෙයි මේ බණ භාවනා කරන්නේ මම මේ කෝලං වලට අහු වෙන්න නෙවෙයි මේ ඥාතිින් වෙන් උනේ හල්ියෝලින් වෙන් උනේ බබ බවබෝගෝලින් වෙන් උනේ මට නිවනයි ඇති හැටිය දැක ගන්න ඕනේ නමුත් ඇති හැටිය පෙන්වන්න ඉස්සරලා හිත මේ වගේ හොල්මන් වගේක් අන්නේ විදිහට මේ එන දේවල් වලට අහු වෙන්නේ නැතුව ගියොත් අත ඒවත් තියෙද්දි හිත සලා ගන්න නැතුව ඉදිරියට ගියොත් ඒ යෝගාචරයට තේරෙන පටන් අර ගන්නවා දැන් විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්න දෙයක් නැහැ. කයත් නැහැ. කල්ලාතුම ආශාස වසාස සහිතව මේ කාය සංස්කාර ගෙවම් කරා. ඊට පස්සේ විතක්ක ਵਿਚාරවල තිබුණු හිතවිලි මවන ගතිය ඇතුළත කතාව ගොඩමළු වෙන ගතිය නැතුව නෙවෙයි ඒක ගණන් ගන්න නැති වෙන යෝගාවචරය දැන් තලතුණා වෙලා. ඊට පස්සේ වේදනා සංඥාවලේ පුදුමාකාර හොල්මන් කරන්න හදනවා. එයා තේරුම් ගන්නවා මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේ ඔක්කොම මනස පූර්ණංගම වෙච්ච දේවල් මනස ශ්‍රේෂ්ඨ කරගත් දේවල් මේ හුදු මනෝමය දේවල් බව තේරුම් ගන්න. තේරුම් අරගත්තොත් ඒ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබන්න සසංඛාරික කාය කායයේ කියන සසංඛාරික දේවල් වල අසංඛාරික දේවල් දැන්නේ. වචනේ සම්බන්ධව හිතලා කතා කරන දේවල් වල විතක්ක ਵਿਚාර කියන අසංස්කාරක දේවලුත් නැහැ. මනසත් හොඳට පුලම් අදින්නට තැනකපත් වෙන පහන් දැල්ල වගේ තියාගෙන ඉන්නවා. ඒකට විඥානේ පුදු අපහසුකටපත් වෙනවා. විඥානේ මෙතෙක් කල තිබුණේ පුදුආකාර විදියට ඇය රූප බලලා සතෙන් ආකම්බෙන් ආයෙන් නඳ බලලා රස බලලා මේකට ඇත්ති වෙන්න කැමැතිදී හිටියේ පළවෙනි අතාවට යෝගාවචරක විඥාණය කෙලෙස් වලිමුත් නෑ අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නෑ ඒ නිසා විඥාන ප්‍රතිෂ්ඨාව නැති වෙන්න පටන් අර ගන්නවා එතකොට විඥානයේ ඔය මායන් ටික චපල ගති ටික ෂට ගති ටික ඔක්කොම පේන්න පටන් ගන්නවා එතකොට හුඟා වෙලාවට කරුවත් සංසේ සඳහන් කර තුන මෙතෙන් තමයි මම කිව්වේ චේතනා සූත්‍රය සම්බන්ධ කරගත්තොත් සර්වඥන්සේ සඳහන් කරනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං හෝති විඥානස්ස තිතිය. ඒ වෙලාවේදී යම් ප්‍රාර්ථනාවක් තිබුණා. අනේ මට මේක නිසා අරක ලැබේවා මේක ලැබේවා කියලා ආමිෂ වශයෙන් උනේ ආමිෂ වශයෙන් හිතෙන්ම ඇතිගන්නේ ප්‍රාර්ථනාවම විඥාණය බැස ගන්නට පත්තල වෙන්න පදිංචි වෙන්න වේදිකාවක් කරගන්න. යංච පකප්පේති නව නිර්මාණ කරනවා සැලසුම් හදනවා ප්‍රකල්පනා කරනවා එහෙම නැත්නම් චින්තකෙක් වෙන්න ඒ හැම එකක්ම ඇති විඥාණයට කොක්ක ගහලා විඥාන ප්‍රතිෂ්ඨාවක් ලබන එහෙම නැත්නම් යංච අනුසේති ඒ මනුස්සයා දන්නේම නැහැ සංසාරේ ගෙනාවු අනුසේ ධර්ම මතුවෙන්න පටන් ගන්නවා ඒ කෝකකාරී විඥානේ දැන් අසංකාරික සසංකාරික ක්‍රියා පැත්තකට වුණාට පස්සේ කායික වාචසික මානසිකව සිදු වෙන්න පුළුවන් මේ සිද්ධි ටිකමත් තමයි විඥානේ ගැටි ගන්න. ඒක නිසා සර්වඥයන් සඳහන් කර තිනවා උපදේශ ලැබවූපක යෝගාවචරය චේතනා පහළ නොකරන චේතනාවක් ඇති කර ගන්න. ඒ හරීම විප්ලවවාදී. හරීම රැඩිකල් වාදී චේතනාවක් ඇති කරනවා මම මෙවැනි தത്വෙදි චේතනා නොකරන. ජීවිත චේතනා කියන වචනේ පාවිච්චි කරන තුරු බණ කියන්න බෑ. ඒක චේතනාවක් තමයි. හැබැයි මෙච්චර සුද්ධ කරන ආපෙක මම අලුතෙන් විඥාණයට ආය දෙන්නේ නෑ ලඝු පොලක්. චේතනා නොකරන චේතනා අධිෂ්ඨාන. ඒක ප්‍රකල්පන නොකරන අධිෂ්ඨාන. ඒ නිසා සර්වචන් සඳහන් කරන නොච චේතේති යංච පකප්පේති යංච අනසේති ආරම්මණං හොති විඥානසතිතිය. තස්මින් පතිත්තේ විඥානේ විරෝල්ලේ පුනබ්බවාය අබිනිබ්බත්තති. යා චේතනා නොකර හිටියට ප්‍රකල්පනා අනුසය කියන දෙක හෝ දේශ මාත්‍ර වශයෙන් තියෙනවා විඥානයේ ඒක කොක්ක ගන්න. කොක්ක ගන්න ඒක වවාගෙන ඒ හරහා යනවා අභිනිෂ්පත්තියකට නැත්නම් නව જાතියක් ඇතිකරන්න. එහෙම නැත්නම් භවය ගත කරගන්න. ඒ නිසා එයා දෙවෙනි වතාවට අධිෂ්ඨාන කරනවා මම මේ වෙලාවේදී මොනම දෙයක්වත් නව නිර්මාණ කරන්න යන්නේ නැත්නම් ප්‍රකල්පනා කරන්නේත් නැහැ කියලා. ඉදාට ඔන්න දැනගන්න ගලුවා එච්චර දුර ගියාට පස්සේ ඉතින් වාක් වෙලා භාවනා කරලා කිසිම මේ උදාහරණයක් වශයෙන් කියනනම් පොඩි එක්කුට ඉඳුකට ගන්න දවසේ වටේට ඌ කැමති දේවල් වටේ තියලා කැමතිකුත් තියලා පොත්පත්ුත් තියලා තෙල්ලම්බටුත් තියලා ඌ මැදින් තිබ්බහම ඌ අල්ලනවනේ මොකක් හරි එකක්. එතකොට අමලදාතලා කියනවනේ ආ මේ පොඩි එකා මෙන්න මේකට කැමැත්ත තියෙන එකෙක් කියලා. එතකොට මේ පොඩි එකා වගේ තියෙන විඥානේ මොකවත් අල්ලන්නේ නැති ඉන්න අවස්ථාවක් හිතා ගන්නයි මම මේ නිදර්ශනය දෙන්නේ. උඩී කාගේ ඉල කියන්නේ මේවට බුද්ධම ආශාවක් තියෙන. ඒ නිසා තිබ්බ ගමන් උ මොකක් හරි එකක් අල්ලන. නමුත් යෝගාචරයගේ තියෙන දක්ෂකම තමයි විඥානයේ මේ වෙලාව හරියට පොඩි එකා වගේ. හැම දෙයකටම ලෝභ කරනවා, කිචු කරනවා, තණ්හා කරනවා, චන්දරාග ඇති කරනවා. මට්ටම් කරගෙන ඉන්නවා මොකක් ඇල්ලුවත් ඒ භවයටපත් වෙනවා. අපි කියනවා ඒ අම්මලාත්ලයි කතාවල් හැටියට. පොතක් අත්තොත් මේක ඉගෙන ගන්න පැත්තට යයි. කැම බින්ගන්න ඇල්ලුවොත් මේක කැම දාත කෙනෙක් වෙයි. චිත්‍රපටයක් කරලා මොන චිත්‍රකාරයෙක් වෙයි කියලා සාමාන්‍ය කතා කරනවා වෙනවන වෙනව කෝක වෙතත් ඒ අල්ලන දේ හැටියට ඌගේ බමේ කැටට එන. අන්න ඒ වගේ මෙතනදි විඥාණයට චේතනා දෙන්නෙත් නැතුව ප්‍රකල්පනා දෙන්නෙත් නැතුව බලන්න හිටියොත් අනුසය වැඩ කරන හැටි පේන්න ගනී. ඒ අනුසය සෙල්ලම තියෙන්නේ මේකයි අනුසය කියලා දැනගත්ත ගමන් අනුසය වල බල බින්දෙනවා. ඒක වැඩ කරන ඔක්කොම වැඩ යන අතර යහින් වලින් තමයි අංශය වැඩ කරන්නේ. දැන් මේ වෙලාවේදී සසංකාරික අසංකාරික වශයෙන් ඔක්කොම කායික වාචික ක්‍රියා නතර කරලා මනසේ සිදුවෙන ඒ කියන්නේ විඥාණයට දෙන්න තියෙන ආහාර ටික එක එක එක එක අයින් කරනවා. අයින් කරපුවාම අනුශේධ ධර්ම තේරෙන්න පටන් අරගත්තොත් සංවේගයක් මිස වෙන මොනක්වත් දෙන්නේ අපි මෙවැනි විඥානයක් මේ මොනවා නැතත් අනුසේ හරි ගැට ගන්න ඇතර විඥාණයට අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන තරම් කාමාරමුණු දෙනවද මොන තරම් මේ ආමිෂාරමුණු දෙනවද අපි පෝසත් කියලා කියන්නේ ගොඩාක් විඥාණයට කහ කන්න දෙන එකනේ අල්ලපු ගෙදෙට්ට වැඩි දෙනවයි කියලා නම්බු කරක් වෙනවා අම්මලා තාත්තලාට වැඩි සැප තියෙනවයි කියලා අපි ආඩම්බරත් වෙනවා ඊට වැඩි අද දිනුනේ කියලා තා විඥාණයට පොහොර තියලා අනේ කවද නිවන් දකින්න කියලා අතින් ගියාට පස්සේ තේරෙනවා විඥාණයට මොනවත් නොදුන්නත් ඌම හදාගෙන හරි ගැටේ ගහනවා. අපි එහෙම නැත්නම් මේ ආමිෂ දේවල් නැත්නම් නිර්ආමිෂ දේවල් දීම හොඳයි කියලා ධ්‍යාන අභිඥාවට ආශ කරනවා. ඒ විඥානේ ලොකු බදනමක් ලැබෙනවා. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරනවා. අපි හිතනවා මේ ප්‍රාර්ථනා චේතනා පරිසුද්ධ වෙනම් පෙම්සටම් පරදින්නේ නැහැ කියලා හොඳ දේවල් වලට ප්‍රාර්ථනා කළොත් හරියයි කියලා. මේක හොඳ නරක දෙයක් ඕනේ. કોઈ ප්‍රාර්ථනාවක් කරත් કોઈ චේතනාවක් කරුවත් විඥානයකට පොක්ක ගන්නවා. ඒ වගේම අද ලෝකයේ Nobel Prizes දෙනවා, Magsaysay සම්මාන දෙනවා, Templeton සම්මාන දෙනවා මේ නව නිර්මාණ කරනවා. නව නිර්මාණ කරනවා කියන්නේ අලුතින් කර්ම රැස් කරනවා කියන එක තමයි. කෙලෙස් එකතු කරනවා කියන එක තමයි. එකම නව නිර්මාණය තමයි නව නිර්මාණ නොකරන මෙවැනි චත්‍යකාරද විඥාණයට කිසිම ආහාරක් නොදී ඉන්න යන්නේක තමයි බුදුරජාණන්සේ දකින ලොකුම ආර්ය පරිශ්‍රය. අච්චර පිරිසුදු කරගත්ත විඥාණයට ආයත් කැම දෙන්නේ නැතුව හිටියොත් තේරෙන පටන් ගනි ඒත් මේක අර අනුසය අල්ලගෙන මේ ගැටේ ගහ ගන්න හදන හැටි දැක්කොත් පමණක් ඒ යෝගාවචරයාගේ උත්සාහය තියෙන විඥානයේ අපපතිතස විඥානයක් කරන්න නම් ඒ අනුසය ගෙවෙන්න ගෙවෙන්න සතුටුපත් වෙනවා ගෙවෙන්න බලන්න කරන්න තියෙන අනුසය තියා දකින්න එක විතරයි ඒක යට හීනුනේ බල කරන දේවල්නේ දැන් හරියට මේ අනුසය සෙල්ලම ගැන කියනකොට විඥානයේ අනුසය අල්ලාගෙන කරන දෙල්ලම ගැන කියනකොට ඒ බුරුමි ස්වාමීන් වහන්සේ දුන්න නිදර්ශනයක් එයා කියන මේ මාෆියා වගේ සංවිධානයක එදාට මේ මේ කුඩු ගෙනියන්නේ හරි කුඩු බිස්නස් හරි කරන්නේ එදාට කුලියට ගත්ත මිනිස්සේ. ඒක නිකන් කුලී හේවායෝ. ඒ මිනිස්සු ලක්ෂයක් අල්ලගත්තට පොලිසිය දන්නේ නැහැ මේ යාන්ත්‍රණය වැඩ කරන හැටි. මොකද එදා කුලියට ගන්න මිනිස්සු ඒක පොරොන්දුවක් තමයි. අපිට මෙච්චර ගාණක් යවනවා කොහෙන්ද තොරතුරු ඉන්නේ කොහෙන්ද ඕඩර් එකෙන්නේ මොකක්වත් උඹට ඕන කමක් නැහැ. ඔබ කුලියේ ගියොත් අපි බේරගන්න. මෙච්චර ගාණක් එවනවා. ඉතින් ඒ නිසා මේ හොරකම් කරන හොරු යල්ලුවට මත්කුඩු ජාවාරම් කරන ඉත්තු ඇල්ලුවාට පොලිසියට කද්දාකවත් බෑ. ඒ මහවරාලා. මහවරාතිය අධ්‍යක්ෂක මණ්ඩලයේ සුපර්වයිසර් තියා පර්මනන්ට් සෝල්ජර් කෙනෙක්වත් අල්ලන්න ඕන කැෂුවල් කෙනෙක් විතරයි අල්ලන්න ඕන. ඒ නිසා පොලිසිය හොඳට දන්නවනම් පොලිසිය කරන්නේ එහෙම කොට ගොඩාක් එකතු කරලා එකතු කරලා එකතු කරලා ඉංගියක් ගන්න හදනවා. මේ මිනිසුන්ට විධාන කරන්නේ කොහෙන්ද? මේ මුදල් එන්නේ කොහෙන්ද? කොහොමද කරන්නේ කියනවා සැකයක් ඇති කර ගන්න පුළුවන්. ආ මෙවැනි යාන්ත්‍රණයකින් තමයි එන්නේ කියලා. ඒක අල්ලා ගන්නවා කියන එක අර කුලී වායු 1000ක් අල්ලන රෙඩියමයි. ඒක අල්ලගත්තට පස්සේ තමයි ඊට උඩින් තියෙන කට්ටායම අල්ලන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඊට උඩින් තියෙන කට්ටායම අල්ලන්න පුළුවන් වෙන්නේ. උනා කල් එන හොරු මරලා ගහලා තල මොකක්වත් කරලා බෑ. ඒ හොරුන්ගෙන් තොරතුරු අල්ලගෙන ජීවත් විතරයි මහවර අල්ලන්න ඇත්තටම කියනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ මහවරා පෙන්වන්නේ ජේම්ස් මොන්සෝන්සල පෙන්නනවා. මහවරා ඉන්නවගේ කඳේ යට කැලල විතරක් පෙන්නනවා උඩුව පෙන්වන්නේ නැහැ. හැබැයි ඕඩර් එක දීපේ කෙරුවේ නැත්තම් ඒ අධ්‍යක්ෂක මණ්ඩල ඕනම කෙනෙක් මරලා දානවා. ඒ තරම් බලවත් ඒ මාපියා සංවිධානයක ප්‍රධාන හොරක්. ඉතින් පොලිසියක් වගේ ඉදිරියට ගිහිල්ලා ඒ මා හොරා අල්ලනවයි කියන එක එදින එකට ගහලා වැල්ල තරලා ඔය සාමාන්‍ය ගෙදර දොරේ පාම් පාංගඩියක් කියලා කෙනෙක් කපවන සෙක් ගහලා කරන කර කරලා බෑ. තුරතුරු ලබා ගන්නවා මිස ඒ මිනිස්සු තියාගෙන ඉන්න ඕන ඉත්තු විදියට ඉඳලා තොරතුරු ගන්න ඕන. ඒකල මහවර අල්ලගෙන බැලුවොත් සමහරලාට රටේ අගමැතිම වෙන්න ඉඩ තියෙනවා. පොලිසිය ලොක්ක වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ඇමති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට තමයි තීරණ පටන් අරගන්නේ මේ විඥානය කියන දෙල්ලමත් හරියට අර මහා හොර අල්ලන වගේ අපි මේ පස්පවුලි දසාකුසලින් වලකිනවා කිව්වට විඥාණයට මොනම බලපෑමක් නැත්තේ. ඊට පස්සේ අපි නිරාමිෂ සුඛේ ලබල ධානය ලබා ගත්තා. විඥාණයට කිසිම බලපෑමක් වෙන්නේ ඊට පස්සේ අසංස්කාරික දේවල් නතර කරන නතර කරන යනකොට විඥානේ පොඩ්ඩක් කොටු වෙන්න පටන් අර ගන්නවා ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අනුශේ ධර්ම අල්ලන්න ගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ විඥානේ කියලා කියන්නේ අන්නෝගේ විශාල රහස්කල්ලියක ප්‍රධාන හොරා කවුරක්වත් දන්නේ එයා බලනකොට රටේ ප්‍රධාන පුරවැසියෙක් ඉතින් එතකොට පුලිසිය ලොක්කයි අමාරුවලේ ඇච්චර ලස්සන අල්ලගෙන ගිය පොලිසිය ලොක්කයි අමාරුනේ මොකද මොලේ ඉන්නේ මහා බලවතෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ අපිට දීලා තියෙන මේ සතිය කලබල වෙලා ගහ බැනගෙන ප්‍රතික්‍රියා කරලා මොකුත් කරන්නේ නැහැ. සතියට අහුවෙන අහුවෙන හැම තොරතුරක්ම තේ තියාගෙන ඉදිරියට ඉදිරියට ඉදිරියට යනවා. ගියාට පස්සේ අපිට පුළුවන් ජාති ජරා වන්න ගැන කතා කරන්න පුළුවන්, භවය ගැන කතා කරන්න පුළුවන්, උපාදාන ගැන කතා කරන්න පුළුවන්, තණ්හාව ගැන කතා කරන්න පුළුවන්, ස්පර්ශය ගැන කතා කරන්න පුළුවන් සලආයතන ගැන කතා කරන්න පුළුවන් නාම රූප ගැන කතා කරන්න පුළුවන් ඔය මොනවා කතා කරත් අර මහා මුල බුදු ප්‍රතිෂ්ඨාවක් තියෙනවා ඉතින් ඒ ඔක්කොම දකින්න දකින්න කවදාවත් උදම්මනන්න යන්න නරකයි කවදාවත් වාසිබස් කියන්න යන්න නරකයි මොකද මහා මුලට ඒකෙන් බලපෑමක් නැහැ ඒ නිසා කලබල වෙන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් ඒ විඥානයේ ප්‍රතිෂ්ඨාව කරන්න බෑ විඥානයේ ප්‍රතිෂ්ඨාව කඩන්න නම් අර ආසංකාරික සසංකාරික කාය වචී මනෝ සංස්කාර යම් ප්‍රමාණයකට කීකරු කරගෙන අපි මේ කරන ප්‍රාර්ථනා අපි මේ කරන ප්‍රකල්පනා ඊට යන්නේ තියෙන අනුසය ධර්ම පිළිබඳව පුදුමාකාර අවධියකින් ඒවට හොඳටම නටන්න දෙන්න. නටන්න තියෙන බලාගෙන ඉන්නකොට කවදාකවත් මේ පොලිස් අඳුමින් ඇදේ සැලසෙන්නේ නැතුව රහස් පුරුෂයන් වගේ සාමාන්‍ය සිවිල් අඳුමින් අරගෙන බලන ඉන්න ඕනේ හිත මෙහෙම ආනපනේ නතර කරලා වේදනා සංඥා දෙක බඳ යම් ප්‍රමාණයක ඉදිරියට ගියාට පස්සේ කොහොමද මේ ප්‍රාර්ථනා අපේ නනවන්නේ කියලා. ඒකට කියන්නේ චේතනා කියලා, සංස්කාර කියලා. කොයි එකකින් හරි පුදුමා කවදාකවත් අපේ හිතේ ප්‍රාර්ථනා හිග වෙන්නේ ප්‍රාර්ථනා හිග වුණොත් සියදී නැසගන්න. අපි මුළු ජීවිතේම යන්නේ ප්‍රාර්ථනාව දිගේ හරියට බూరుවෙන් වැඩ ගන්න ඕන නැත්නම් මොකේ ඇඳලා ඉන කලත් ඉස්සරහින් කරට්ටලයක් එල්ලෙනවා. ඒක වැනි වැනි තියෙනු පූර්ව ඒක එල පිටිපස්සේ එලවගෙන යනකොට ඌ යන්න උඩ දැන්න යනවා. එනිසා මේ චේතනා රාශියක් දිගේ තමයි අපේ මුළු ජීවිතේම පණපවන්නේ. ඒ චේතනා ටිකෙන් කියේ කවුද මිනිහා කියන්නේ. චේතනා නැති චේතනා විතරක් ඩිප්‍රෙස් කියලා. චේතනා නැති වගේ ලිස්ලස් කියලා. අයියෝ කිසි දෙයක් ගන්න දෙයක් නැහැ. හරි පාළුයි. හරි ඒකාකාරයි. හරි තනි. හරි මේ කොටු වුණා ඉතින් ඒ නිසා මේ මොනවා හරි සලස්මක් දාගන්නවා. අපිට හිත චේතනාවලින් වෙන් වුණාට පස්සේ තේින්නේ මල හෙන ගහච්ච දෝම් පිටිනියක් වගේ. කොම්බයක් වගේ. ඒ නිසා අපි බලන්නේ මොනවා හරි දෙකින් ආය චේතනාවක් දාගන්න. එහෙම නැත්නම් ඔය කල්පනා කරනවා. ප්‍රකල්පනා කරනවා. ඉතින් අපි හිතන්නේ ඔය ලොකු මේ දාර්ශනික වැඩ කියලා. අපි දන්නේ විශාල ලාභ කියලා නමුත් මේ විඥානයේ මායාවල් ඒ වහරා තමයි යා ගේම ගෙනියන්නේ. ඒ නිසා සාරවත්යන්වන්සේ පැත්තක ඉඳලා විඥානයේ සෙල්ලම දැනගෙන රහස්සුත්තු සේවාවක් අපිට කියනවා සත්‍ය මේවා ටික දැනගෙන මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න යන්නත් එපා. මේ වැඩ කරන හැටි බලන්න හිටියොත් අපිට ඒ ආනාපානයේ සංසිඳුණාට පස්සේ ඊගාට මම මොකද කරන්න ඕනේ? එහෙම නැත්නම් මම මේ වෙලාවේ නිකන් ඉනවට මෛත්‍රී භාවනා ටිකක් කරොත් හොඳ නැද්ද? එහෙම නැත්නම් මම දැනගන්නේ කොහොමද මම දැන් ඉන්නේ විපස්සනාවේද මම ඉන්නේ සමථයේද කියලා මේ සියලුම පේන තියෙන අර විඥානයේ මායාව. දැන් මේ ඇති වෙච්ච සමාගත්ත හදාගත්ත මේ හුදකලාව මේ හදාගත්ත මේ විවේකේ හදාගත්ත මේ විස්රාමය රකින්න දෙන්නේ නැත්නම් අපි පඬිජ කරනවා. අපි ඉක්මන් වෙන්න හදනවා. ප්‍රතිඵල ඉක්මන් කරන්න හදනවා. අවශ්‍ය වෙනවා තියෙන්නේ එතෙන්දී උපේක්ෂාවයි. එතෙන්දී වල තියෙන තල තුනක්. මේකට හේතුම යnderලා මේ නිදාස් පිටිය දුන්නාට පස්සේ මේ පිටිය කවුද වෙලා නටන්නේ? චේතනාවල්ද නටන්නේ? ප්‍රකල්පනාද නටන්නේ? එහෙම නැත්නම් අනුශේ ධර්මද නටන්නේ කියලා අනුංගිකක් වගේ බලාන හිටියොත් එයා මේ පොලිස් සේවාවට සුදුසු වෙන්නේ කෙනෙක් නෙවෙයි. රාජ් පොලිස් වැඩවලට කැමති. පුළුවන් කෙනෙක් වෙනවා. මොකද මේ විඥාණය මේ තරම් ඇටුවම් බැස්සේ අවුරුදු කෝටි ගණන් කරා ඒක ඒක ඒ වැරදි ටික එයාට පෙන්ලා දෙන්න කදාකවත් බෑ ගහපා දීලා. ලැජ්ජාවටපත් කරන්න. තමන්ටම තමන් ලැජ්ජාවටපත් කරන නිග්‍රහ කරන්න ඕනේ. මේ සංසාර ගමනේ මධ්‍ය ප්‍රතිපදාව අගය කරන. එහෙම නැත්නම් නොසැලෙන මනසක් අගය කරන. භාවනා යෝගාවචරයට ලාංඡනයක් වශයෙන් මේ වගේ හිස්තනක් හම්බුනට පස්සේ කොච්චර කලබල වෙනවද කියලා. ජීවිතයේදී ගොක් ඒ වාර ගානක් උත්සාහ කරලා කරලා තමයි තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ විවේකයක් ඇති කරගත්තට පස්සේ ඒක රකින්නවා කියන එක බුදුජානකගේ දේශනාවට කියන උත්‍රාණ සම්පදා ආරක්ෂක සම්පදා කියලා සම්පත්‍ය හතරක් තියෙනවා. සල්ලි හම්බ කරන එක උත්‍රාණ සම්පදාට වැඩේ. අරබිටමෙත් මේක ආරක්ෂා කරනවා කියන එක ආරක්ෂක සම්පදාට දැන් හැදෙන එකේ කොටුවක්වත් ආරක්ෂක සම්පදා නැහැ. පුදුමාකාර කාබාසිනිය. පුදුමාකාර වස්තු විනාශ කරනවා. පරණ પરම්පරාවයි අද પરම්පරාව අතර වෙනස ඉච්චරයි. පරණ પરම්පරාව හම්බ කරනට වැඩිය ප්‍රවේශමෙන් තමයි වියදම් කරන්නේ. අර පිටමෙන් දායකකමට අපිට බෞද්ධ ආර්ථික විද්‍යාව අපේ අම්මලාට අපච්චිලාට කියලා දෙන්න දෙයක් නැහැ. දැන් එන එක මොකද දැන් තියෙන කල්බදු ක්‍රමේ නිසා પરම්පරා ගානකට නැහැ. ලංකාවේ දැනට එක එක 60000ක් දැනටම නැහැ. ඉපදෙන්නත් ඉස්සරලා. ඒ තරම් විදේශ ආදාය. ඇමරිකාව මුළු වර්ෂයේම ආර්ථිකය හා සමාන ප්‍රමාණයක් චීනයට සහාය. කොච්චර උඩ දැම්මත් කොච්චර පෙන්කෙලියත් ණයට කන්නේ. ණය කියන්නේ ණයා වගේ කියලා අපිට කියනවා. ඒ නිසා හම්බ කරන එක එකක් හම්බ කරන දේ රකින්න දන්නේ නැත්නම් එන කියන්නේ ලාහට ගෙම්බකතු කරනවා වගේ තමයි. ගෙම්බකතු කරන්න බෑ ලාහට දාපු ගමන් උපයි. කිඹ එකතු කරනවා නම් මල්ලකට එකතු කරනවා. ඒ වගේ භාවනා කොච්චර කරා. ඒ භාවනාවට අනුව අනුග්‍රහ කරනවා කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ මේවා දැක්කට කලබල වෙන්නේ නැතුව ඒ ලැබිච්ච විවේකයේ රැකගෙන ඉන්න ගියොත් අපිට මේ පතිත්‍ිත විඥාණය අපතිත්‍ිත තැනකට යන්න පුළුවන්. ඉතින් මේකට මම වෙන පැත්තකින් තව නිදර්ශනයක් එකතු කරන්න. මම හරියටම කියන්නේ මේක හරිමයි කියලා. නමුත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ගණිත පේශය මම මේ කියන්නේ. ඒ වගේ අපි ආනාපාන සතිය හොඳට කීකරු කරගෙන විවේක තැනක. එහෙම නැත්නම් ස්පාසු ඇති තැනක, ඉඩ පාටු ඇති තැනක ඉන්න වෙලාවේදී අපිට සද්ද ඇහෙනවා පිටේ. තමයි හොඳට ඔබ දන්නා මේ සද්දේ මට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ. ඒක කවුරු හරි දෙන්නෙක් එක්ක කතා කරන්නේ. නැත්නම් කුරුළු සද්දයක්, නැත්නම් දිය ඇල්ලක සද්දයක්, නැත්නම් මෝදු වෙරළක සද්දයක් මොකක් හරි ඇහෙනවා. ඒ වගේම කය තියෙන බවට අතනින් මෙතනින් පොඩි පොඩි වේදනාවක් දෙනවා. මුංජි මුංජි කැලවිලි තන්තපද වෙනවා මිරිකනවා පුච්චනවා වගේ ගතිත් දෙනවා. හිතවිලි එහෙ දඟලනවා. ඕනින බැලුවොත් ආනපානෙත් තියෙනවා. මේ එකක්වත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්. ඕනිනම් අර ගිහිල්ලා අර සත්‍ය මොකද්ද කියලා අතපත ගාලා බලන්නත් පුළුවන්. බලපු ගමන් මේ මිනිස්සු අහන්නේ බවට පත් වෙනවා. කොහෙදෝ යන සද්දෙට විඥානේ යොදවපු ගමන් එසේ භාවනා යෝගාවචරකින් අහන්නෙක් වඩපත් හිතවිලි පිළිබඳ සැලකිලිමත් වුණා හිතවිල්ලට කොටු වෙනවා කොක්කවල ඒකට හිතන්නෙක් වඩපත් මේ වේදනාව එන්නේ මොකද මේ මොකක් හරි ඉඩද දන්නේ නැහැ කියලා ඒක නේ හිතන්න කියම විඳින්නෙක් වඩපත් වෙනවා බුදුරජාණන් කියන්නේ ඔබට ඒවපත් වෙන්න පුළුවන්කමද උල් ගහේකට උල් කරන්න ඕනකම නැහැ. ඕක තමයි විඥානයේ වැඩේ. මොකද හැකියාවක් තියෙනවා එකකටවත් අයිතිවාසි ගන්නකොට ඕක මම නෙවෙයි, ඕක මගේ නෙවෙයි, ඕක මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒ වගේ තියෙන අසංස්කාරික තත්ත්වයක් තියෙන. මේ හිතවිලි මං කියලා නෙවෙයි එන්නේ. මේ සද්ද මට ආරාමාංශ කරන්නේ මේ වේදනාව මම ඇති කරපු දෙයක් නෙවෙයි. මේ වගේ තියෙන අසංස්කාරික තත්ත්වය දැකලා මම නෙවෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි නේතම් මම නෙමේසෝ වත්තා නේසෝ හමස්මි නේසෝ වත්තා කියලා මේ වෙලාවට බුද්ධ මන්ත්‍රේ මතුරන්න. ඒක ඒව ගොච්ච දම දම ඉන්නේ. එකක් නැති උනට එකක් වෙන තුන් හතර දෙනෙක් ඇවිල්ලා ඉබිකම් කරන්න ගන්නවා. නමුත් Taman දැනගන්න ඕනේ මේ සත්‍යයේ ආරසාව කොච්චරද කියනවා එකටවත් ගෙවදින්න බෑ. ගෙවදින්න නම් Taman දොර අරින්න ඕනේ. දොර අරින එක තමයි මෙතන තියෙන කෙලෙසි. නොදන්නවා. ප්‍රතික්‍රියාව. අල්ල මේ ආකනේ නයි ඔඩොක් වේදාගන්න. අතෙන්ද ගිය යෝගාවචරයට සුද්ධ අවස්ථාවක් හම්බ වෙනවා. භාවයක් ඇති නොකර ඉන්න ආහන්නෙක් බවටපත් වෙලා අහන භවයක්. හිතන්නෙක් බවටපත් වෙලා හිතන භවයක්. වේදනා කරන්නෙක් බවටපත් වෙලා වේදනා විඳින භවයක්. හුස්ම තිනාද කියලා බලලා ගිහිල්ලා ඒව කරන බවටපත් නොවි සිටීමේ හැකියාවයි මනුස්ස මනසේ තියෙන සුවිශේෂය. බලලෙකුට මීයක් දැක්කට පස්සේ ඕම තපස් රකින්න බෑ. ඌ පණිනවා. ඒක උගේ සාජාසී. ඒකෙන් වළක්වන්න බෑ. මනුස්සයාට විතර මනුස්ස පරිණාමය ඇවිල්ලා තියෙන සුවිශේෂී තැන තමයි ඕක ඔක්කොටම හම්බ වෙන්නේ. ඒක අර සීලකින් සමාධියකින් ප්‍රඥාන කිය කියනකොට තමයි හම්බ වෙන්නේ. මොකද හම්බුණත් මේක රකින්න දන්නේ නැත්නම් ඒ නිසා අන්දේ කියනකොට පහයට මණිකක් මණිකලක් කැපුණාගේ අහුලන්න දන්නේ නැහැ. ඒ නිසා යෝගාවචර එතෙන් යනකොට ප්‍රධානම ලකින ගුණය සතිය හරහා සම්පජඤ්ඤ හරහා ගිහින් ලබන නොසැලෙන ගතිය උපේක්ෂාව එහෙම නැත්නම් తත්‍ර මජ්ජත්තාවය කියලා කියනවා නැදිහත් බව එහෙම නැත්නම් අත්තම්මේතා කියලා සර්වඥාන්සේ වචනයක් පාවිච්චි කරනවා සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ අනුව ඒ தත්තරපත් උනොත් අම්මේතාවය කියලා කියනවා අහන්නේ පාඩපත් වෙනවා බොහොම ශීඝ්‍රයෙන් හිතේ හිතන දේවල් ගැන කල්පනා කරලා පටන් ගත්තොත් අර කොහේ පිටිපස්සේ හිතිලි වගේක් තියෙන නිසා මේව මොනවද දන්නේ නැහැ කියලා හිතපු ගමන් හිතන්නේ කොහොමද? තද්මය අර ඥානানন্দ සාංශික විචුන් කියන්නේ ශිලාමය, රන්මය, රිදීමේ වගේ හිතවිල්ලක් එකයි කලබන්නේ හිතන තත්ත්වවල. හිතෙන් උපන් කෙනෙක් වෙනවා යා. හිතන්නේ කොහොමද? ශබ්ද ගැන කල්පනා කරන්න ගත්තොත් ශබ්දෙන් උපන් කෙනෙක් වෙනවා අහන්නෙක් වඩපද. මෙන්න මේ ධම්මයතාවයේ විඥානයේ අනිවාර්ය ඇබ්බැහිය. අතම්මේතා උත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා බුදුජානනාංශී ලෝකෙට පහළුනේ මේ ධම්මේතාවයට දඟලන මේ විඥාණයට අතම්මේතාවය පුරුදු කරලා එකක්වත් අල්ලගන්න උඹ අල්ලපු ගම ඒ බවටපත් වෙනවා පත්‍ත්‍ච්චි ගමන ඒක විපරිණාමයටපත් වෙනකොට සැලීමකට දුකකට පිළීමකටපත් වෙනවා. අල්ලන්නේ නැතුව හිටියොත් ඒක වෙනස් වෙනවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් තැවීමක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතෙන් යනකම් ගියාට පස්සේ ඒ පේන දේ ඒක සටහන් වෙන ආකාරයක් වෙන්න පුළුවන්, ලිංගයක් වෙන්න පුළුවන්, නිමිත්තක් වෙන්න පුළුවන්, උද්දේශයක් වෙන්න පුළුවන්. ඒ මොන දෙයකටවත් එක පටලවන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක ඉතින් කලාවක් කියලා තමයි කියන්නේ. මේකට බොහෝ දක්ෂ නිදර්ශනයක් ඔය කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. සිංගල් මැෂින්ක මානකොට නූලෙන් ඉදිකට යටට ඇන්නට යට බබින් එකකින් ඇල්ලුවේ නැත්තම් මැෂින් වැටෙන්නේ නැහැ. එනිසා නූලෙන් ගහන්න ගහන්න ඒ ගහන ගහන පාරේ යටින් බබින් එකෙන් වදිනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් බබින් එකේ නූල් ඉවරුනොත් උඩින් වදින නූල පේන්න තියන නිකන් මැස්මක් වගේ. නමුත් රෙද්ද රෙද්ද නැහිලා නැහැ. අපි කරන්නේ වහාම බොබින් එක පුරවලා ආයසරයක් මැස්ම හදා ගන්න හදනවා මිසක්කා. රහතන් වහන්සේගේ තියෙන බොබින් එක නතරනවා පස්සේ ආය නූල් ඔතල දෙන්නේ මැස්මක් වගේ යනවා නමුත් නැහිලා නැහැ. ගැටේ වැදිලා නැහැ සංසාරයක් නැහැ වටයක් නැහැ භවයක් නැහැ. ඉතින් සාතින්න ගියාට පස්සේ යෝගාවචරයයේ විඥාණයෙන් මොකක් හරි අනුග්‍රහ කරව ගමන් ඒ බවටපත් වෙන බව. ආහන පාල තියෙන සද්ද හරි හිතට එන මනෝත්මය රූප වලට හරි ගඳකට හරි රසකට හරි පහසකට හරි විඥාණය අනුග්‍රහ කරව ගමන් තමන් අහන්නේ බවට දකින්නේ බවට කොහාපත් වෙනවා කොච්චර වේගෙන්ද කියලා කියනවනම් ඉස්සෙච්ච වඳුරෙක් අත්ෙන් අතර පයින්නවා කියලා සර්වඥංශය සඳහන් කරනවා. ඉතින් එතෙන්ද ගිහිල්ලා යමක් අල්ලන්නේ නැති තත්ත්වයටපත් වෙච්චාම පුදුමාකාර දෙයක් වෙනවා. ඒ දේවල් වල තියෙන කුප්පන ගතිය, ගොජ දාන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. තමයි යම් දක්ෂතාවයක් පුරුදු කරොත් කොච්චර සද්ද ඇවිල්ලා මාව කුප්පන්න හැදුවත් මම ඒව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියලා කියන පුරුදු වුණොත් ඒ වගේම රූප පේන්න පටන් ගන්නවා. බොහොම සජීවී ත්‍රිමාන රූප පේන්න පටන් ගන්නවා. ඒව මම නෙවෙයි. මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන ත්‍රිමාන රූප ෆ්ලැට් වෙනවා. වර්ණය නැති වෙලා යනවා අන්තිම කළු සුදු වෙලා බුදු වෙලා යනවා. එහේ වේදනාව එනවා. එහෙන වේදනාවට මේකට කලකිරිලා දඟලන්න පටන් අරගත්තොත් වේදනාව කොච්චර දානවා මේ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ගියොත් දැඩිය හැකි බව තේරෙනවා. වේදනාව කියනවා දැඩිය හැකි. ඊචිවිලිත් එහෙම අන්නේ වෙලාවට නම් මේ විඥානි අනුග්‍රහය නොලැබුණොත් ඒව එතනම ගබ්ස වෙන බව. ඒව එතනම ලොක් වෙන බව. ඒව එතනම ලීන භාවයටපත් වෙන බව. ඒව එතනම නිරුද්ධ වෙන බව. ඒව එතනම ක්ෂය වෙන බව. ඒව එතනම වැය වෙන බව. දැකලා මුඩක් හරියක දැකලා එන වෙන එනකොටම මේ සද්දයක් ඇවිල්ලා යෝජනාවක් කියන විඥානය ඉස්තිර කරන්නේ නැහැ. විඥානය අනුග්‍රහ කරන්නේ නැතුනේ සද්ද ක්ෂය වෙලා යනවා. සද්ද වැය වෙලා යනවා. සද්ද නිරෝධ වෙලා යනවා. ඒකට කියනවා කයානුපසන, වයානුපසන, නිරෝධනුපසනයි කියලා කියන්නේ විඥානේ කොක්කවදී නැත්තම් ඒක ඒ බීම හැලිලා නැහැ. ඒක නැත්තම් කවෙන කවුරු හොඳටම බැනගෙන බැනගෙන බැනගෙන එනවා. නෑ වුණා වගේ කරබනේ හිටියොත් අර මනුස්සයට වෙපා වෙනවා. අපි නිකමට හරි ආව හෝමිට දෙන්න ගියොත් කොක්ක වගේ. ඕනම දෙයක ඒ සිද්ධිය ස්ථිර වෙන්න නම් අපෙන් ඒකට අනුග්‍රහය ලැබිලා තියෙනවා. අප්පුඩියක් ගන්න අත් දෙකක් නැතුව බෑ. ඒ නිසා සෙන් මාස්ටර් කෙනෙක් අහනවා සෙන් ගුරුවරයෙක් මිනිහ කවදාකවත් නැති හත් දවසක් ගිහිල්ලවත් යන්න බැරි තරම් ඝන කර කැලයක් නැද හත්ද කැලේ කියලා කියන එකට හඳුන් ගහක් වැටුණොත් සද්දයක් ඇහිද කියලා. අහන්න කෙනෙක් නැත්නම් සද්දයක් ඇහෙයි. කියන භෞතික විද්‍යාඥයන් කියයි සම්මත නම් ඇහෙන්න ඕනේ. ගහ කන්නකොට චරචර ගන්න එපා. අහන්න කෙනෙක් නැත්තම් තියනවාද එතන සංසිද්ධියක් ඇහෙනවයි කියන එක. ඒ නිසා ශබ්ද කොච්චර ආවත් හත්ත ගැලයක් මැද වැටෙන හඳුන් ගහක සද්දයක් වගේ Taman එකට මායි නොකර ධම්මේතාවයක් ඇති නොකර විඥානයේ අනුග්‍රහය නොකර හිටියොත් එච්චරමයි වෙන්නේ. ඒ නිසා බුදුජානන් සඳහන් කරලා තියෙනවා බුදුජානන් තියෙන කාලේ මේ වගේ බණ කියනකොට හරියට තරහ වෙලා තියෙනවා. මේ මිච්ඡර මිනිස්සු ලෝකේ අභිරමණය ගැන කතා කරද්දී, කාමී ගැන කතා කරද්දී, රස විඳින ගැන කතා කරද්දී දරුවචනාංශයේ මේ වල කුක්ක ගන්න නැතුව අනුග්‍රහ නොකරින් කතා කරනවා කියන. ඉතින් බමුණාර ඇවිල්ලා බුදුහාමරණ කෙලින්ම දොස් කියනවා රස රසෝ අපගබ්බෝ අජිගුච්ඡෝ අකිරිය වාදෝ ඔය වචන ටිකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ කිසිම රසයක් අඳුර නැති මිනිහෙක් මේ ශ්‍රමණ වර්ගෞතමයන් වහන්සේ අපගබ්බයි ගබ්ස කරන කතා කතා කරනවා. අද උච්ඡේදවාදයි කිසිම පැවැත්මක් වෙන කතා කරන නැවැත්මක් ගැන කතා කරනවා. හොඳට ඕ බයිනෝ බයිනෝ බයිනෝ බයි. සර්වඥාච හොඳට ආනන ඉවරද කියලා. නෑ ඊට මම අපිට තව ටිකක් දෙන්න කියලා තව ටිකක් බයිනවා. ඔක්කොම ඉවරනට පස්සේ දැන් බං වලට කටරිදුනා පස්සේ අහනවා මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යද කියලා. ඉතින් මම නගින්නේ නෑ ඕන දෙයක් අහගන්න කියලා. ඊළඟට කියනවා බයි උඹේ පවුලයි දෙන්න එකතු වෙලා. හොඳ රසමස උලක් හදාගන්න. කැවුම් කැවුම් පෙට්ටියක් කියන්නේ. අදාන යනවා නෑදෑය ගෙදරට බලන්න. ගිහිල්ල වල බලනකොට නෑදෑය ගෙදර නැහැ. එහෙමනම් ඔබ දුර බැහැර ගිහිල්ල වෙලා නෑදෑය නැතුනද කැවුම් පෙට්ටිය ගේ ඉස්සරහා තියලා එනවද? එහෙම නැත්නම් අනේ මේක උතන තියලා ඇවිල්ලා වැඩක් නැහැ කියලා අයින් ආයෙ කැවුම් පෙට්ටිය ගෙදර අරන් එනවද? මොකද කරන්නේ කියලා. කවුරුත් නැති ගෙදර ඉස්සරහා කැවුම් කියලා එනවා මම මම ගෙනල්ලා මම ගේනවායි කියනවා මම. එහෙනම් මොකද කරන්නේ? මම මගේ බැමිණියත් එක්ක වේදාන කරනවා. ඒ නිසා බුදුන් කියනවා මේ ඔබ මේ මයි ළඟට ගෙනාවු රසමසවුලත් පිළිගන්න මේ ගෙදර කවුරුත් නැහැ. ඔබ අරන් ගිහිල්ලා දැන් එන පවුලත් එක්ක බෙදාන කාපන් කියනවා. මට බැන බිව මේ බාර ගන්න කෙනෙක් නැහැ. ඔබම අරන් ගිහිල්ලා පවුලත් එක්ක කාපන් කියනවා. ඕන කෙනෙකුට කවම් පෙට්ටිය දෙන්න පුළුවන්. අපි හිතන්නේ කවම් පෙට්ටිය බාර ගන්න එක ලොකු දෙයක් කියලා. බුදුජනක අපට උගන්වන්නේ ඒ ඛයානුවචනාව, වයානුවචනාව, නිරෝධානුපසනාව කියලා ඒ தත්තරපත් වෙච්ච නැති හිතකින් කරන්න පුළුවන්. මේ ඒ தත්තරට ඉස්සලා හිත අසංකාරික සසංකාරික දේවල් ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා පිසුතුකමක් ඇති කරගන්න. ඇති කරගත්තට පස්සේ මේකට බහුරූපෝලං නානා දෙල්ලන් ඉන්න පටන් ගන්නවා. ඒකෙදි මොකද කරන්නේ? අපි ළඟ චේතනා තියෙනවා, ප්‍රකල්පනා තියෙනවා, අනුශේ තියෙනවා. මේ කොච්චර දේවල් ආවත් අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා බලපත්‍රයක් ඒවට අනුග්‍රහණය කර ඉන්න පුළුවන්. ඔබ බුද්ධ පුත්‍රයෙක් කියලා කියනවා නම් ඔබ බුද්ධ දුහිතාවක් කියලා කියනවා නම් ඔබ කරන්න ඕන දේ එහෙන් කොච්චර කොක්කාවත් මෙහි කොක්ක දාන්න බෑ. එහෙම නම් පැටලෙන්නේ. ඒ තවත් පිළිව කතාවක් තියෙනවා. මේ දැන් මාළු අල්ලන්න යනකොට මාළු දාන කොක්කට බිලි කොක්කනේ කියලා කියන්නේ බිලියක් නේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ පැටලෙන ගතියනේ. අවුවිචි දෙයක් දෙපැත්තට පැටලෙනවා. මාළුවා ගලපුවාම ගසපුවාම එළියට එනවා. ඉතින් ඒක දවසක් මිනිස්සේ ගිහලා හතරවන් හන්දියක තියෙන විශාල වැවක් ගාව ඉදි කට්ටක් ඉල්ලගෙන වතුරට දාගෙන ඉන්නවලු. මරින් වර උසලා බලනවලු මාළුව ගහන්නේ ඉතින් ළඟින් යන මිනිස්සෙක් වල පිසුද මිනිස්සෝ ওই ඉදි කට්ටට මාළුව ගහනකොට බිලි කොක්කක් දාපන්නේ. අර මනස වුණ දියා බල ආයතනයක් අර ඉදි කට්ටව දාගෙන ඉන්නවා. ඉතින් අර මනස ගිලවල මියක් සැර පිස්සු. අර බහන්න ගිහිල්ලා මේ ඉදි කට්ටක් ධානය ඉන්නවා. මාළු පොක්කට ඊට පස්සේ තුමාගේ වැදගත් මනස ගිලවල මම අන්සරට මොකක්පාඩ මම කියන්නේ බලන්න මේ කරන්නේ මාළු අල්ලන්න නම් ඉන්නේ. ඊට බිලි පොක්කක් දාන එකට බිලියක් දාන. ඒක උනායි මාළු හොවෙන්නේ නැත්තම් හෙට වෙනකන් හිටියත් හරියන්නේ. අනේ මේ විදිහ හෙට වෙනකොත් ඉන්නවා. ඒත් අරකට දාගන්න. පස්සේ කිව්වට අන්නතර රාමසේකට කිව්වා. ආරච්චල. ආරච්චල ඇවිල්ලා කිව්වලු මේ මගේ වෙයික්කේ තියෙන වැඩක් නේ කියලා බලලා අර මනුස්සයාට අනුකම්පාවක් කළා. ඒ මනුස්සයා තාම අර ඉදිකට දාගෙන ඉන්නවා. ආරච්චල ගිහලා මුලා දාන්නේ නැහැ. කෝරළේ මාත්‍යාරි කියලා. කෝරළේ මාත්‍යා රටේ මාත්‍යාරි කියලා. රටේ මාත්‍යා කියලා රජුරවල කිව්වා. ඉතින් රජුරවල වෙන්න බෑ මේක මේ මිනිස්සු මොකක් කරේ. නෑ නෑ මනුස්සයා කිසි වෙන ප්‍රශ්නයක් නෑ මේ බිලිකොක්කක් මේ ඉදිකටක් දාගෙන. ඉතින් මරින් අර උස්සලා ගන්න ආය දානවා. එසේ රජුරවල මටත් යන්නත් බලන්න. ඉතින් අර අක්කියෝගත් ඉඳලා පෙරහැරක් හදාගෙන බින ගහගෙන එලිපිට අසාගට ගිහින් මම බැලිවලා තට්ටු කොට ගවල මිනිස්සු මේ රටේ රජු රෝමන් මම ඔබට කියන්නේ ඔබට කියවනේ කියවද කොක්කට ඉජකටට ආව වෙන්නේ නැහැ මාළු. ඒකට බිලි කොක්කක් දානවා. නෑ මම මේ රජෙක් අල්ලන්න හිටියේ කිව්වා. මාළු අල්ලන්න නෙමෙයි. බිලි කොක්ක දැම්ම නම් අහුවෙන්නේ තිනි ගඳ ගන්න මාළුවේ. ඉදිකට දැමන රජෙක් අහු වෙන්නේ. ඒ නිසා කොක්ක තිබ්බනම් අපේ විඥානේ අහු වෙන්නේ සිනිකඳ ගන්න එක. කොක්ක දිගහැරලා තියානේ. කොයි කොක්කක්වත් අදින්නේ. මේ සංයෝජන විසංයෝජන කරනවා කියල කියන්නේ සංයෝජන කියන්නේ හැකිල්ල. ඒක දිගහැරලා තියන්නේ ඒකමයි. ඒ යකඩමයි. දිගහැරලා තියන්නේ කොයි කොක්ක ගැහුවත් අල්ලන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් වලට දෙන්නේ කෙලෙස් වල තියෙන ෂටගතියට ගැළපෙන උත්තරය. ඒ නිසා භාවනා කරන කෙනෙක් ක්‍රමයෙන් කාය සංස්කාර ගෙවම් කරගන්න දක්ෂ වුණොත් ඒක මම කියන පොඩි දෙයක් නෙවෙයි විශාල ජයග්‍රහණයක්. එහාට හැබැයි සාමාන්‍ය පුතඥයන්ට වැඩිය ලොකු වගකීමක් වෙනවා. ඊගාවට බලාපොරොත්තුයන් චිත්ත සංස්කාර. ඒක හරි මායාකාරී. ඒක වේදනා සංඥා දෙක හරහා ඉන්නේ නනුකර මනෝමයයි. ඒක යහවතර ගියාට පස්සේ ඒ විදිලෙච්ච නැතුව මේ වේදනා, ශබ්ද, හිතවිලි নানা ආකාර දේවල් එනවා. මේ උඹ උදුවට මතක තියාගෙන ඉතිවි මේ බුදුහාමුදුරේ පණිවිඩේ ඔය එකක්වත් අල්ලන්නේ නැති වෙන්නේ. ඉතින් එකට ඒව කොක්ක ගහන්න ආවට උඹේ කොක්ක දිගහැරලා තියාගෙන හිටියොත් උඹට පෙනේ කොච්චර දක්ෂ කොච්චර තීක්ෂණ එහෙම නැත්නම් කොච්චර කාර්යක්ෂම ක්‍රමයක්ද බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ. මේක බුදුහාමුදුර අපිට දෙන දෙයක් නෙවෙයි. බුදුහාමුදුර ක්‍රමවේදය කියලා දෙනවා. එහෙනම් බලනකොට අපි දවසක මොන්න තරම් කොකු ගන්නවා. මොන්න තරම් දේවල් අල්ල බදා ගන්නවා. මේ අල්ල බදා ගන්න දේවල් වල හැටියට බලනකොට අපිට වෙන කෙනෙක් ඕනියක් කරන්න ඕනේ නැහැ. අපිට වෙන කෙනෙක් සාප කරන්න ඕනේ නැහැ. අම්බ නැද්දකින් අපදනාස්ත්‍ය කියන නැත්නම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සිනි ගන්න ගන්න මාළු කූටියක් අල්ල ගන්න කොක්ක දාගෙන ඉන්නවා වගේ. එන්න එන්න රූපය අල්ලනවා. එන්න එන්න සත්‍ය අල්ලනවා. එන්න එන්න ගඳ අල්ලනවා. මේ මදිවට පැකට් කරලා තියාගෙන ඉන්නවා. මදි උනොත් මේ මදි ඉසිර කියලා සද්ද. වේදනා රූප මේවත් ධානයන අපි හරි පොසක්. ඒ බුද්ධ ඥානසේ විහිළුවට නෙවෙයිනේ මේ වගේ වැඩ බරපතල වැඩක් කරන්න කැලියට ඵලයන් කිව්වේ. විහිළුවකට නෙවෙයිනේ ගහක් වලට ඵලයන් කිව්වේ. විහිළුවකට නෙවෙයිනේ මේ ශූන්‍යාකාරයකට ඵලයන් කිව්වේ. ඔය ඔපරේෂන් එකක් කුසියක කරන්න බෑනේ. මුලේ ඔපරේෂන් එකක් ඒකට තියටර් එකට යන්න එපායි. මුලේ ඔපරේෂන් එකට තියටර් එකට යන්නේ නැතුව හදිසිය කියලා කුස්තියක ඔළුව බලලා දෙකම් කරන්න පටන් අරගත්තොත් මොකද වෙන්නේ? ඒ නිසා මේ ගීගේ කියලා කියන්නේ එතන විශේෂයෙන්ම මේ වගේ රටක කාමයේ ගොජ දානමය ආශව කියලා කියන්නේ වැක්කිරනවා කියන එක. කාමෙන් තෙත්තර වැක්කිරෙන. දෙමළෙන් කියන්නේ කාමම් තල කරවන්න ආඩද කියලා. ඔළුව තාම ඔළුවට ගහලා නටනවා. එහෙව් ලෝකයක් නෙදී. ජීවිතේ අපි තේරුම් ගන්න මෙවැනි ධර්මයක් අපිට පොඩ්ඩක් ධර්ම ස්පර්ශයක් ලබන්න පුළුවන් වුණාට ජීවන රටාවට සම්මා වාචාවට සම්මා කම්මන්තෙද සම්මා ආජීවයට මේක දාගන්නවා කියන එකට බුදුහාමුදුර අපිට උදව් කරන්නේ නැහැ. ඒක අපේ සාමාන්‍ය බුද්ධිය දැනගන්න ඕනේ. ඒ එතන මේ උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් කුණු තියෙදි මේ කන් ඇද්දෙන් අයින් කරන්න බෑ. භාවනාදී පෙන්ලා දෙනා මෙන්න මේකයි කොයියෝ වැඩේ. මෙව කොච්චර උඹ ළඟ ඇඟට ආවත් උඹ කුක්ක දිගහැරලා තියාගෙන හිටපන්. එහෙම නැතුව ලෝකෙට බැලලා වැඩක් නැහැ. ඒක නිසා මෙතෙන්ද ගිය කෙනා, ඒ ඒ පිරිසුදුකම චිත්තක්ෂණ කරේ දැකපු කෙනා, උත්තාන සම්පත්‍ය ඇතුව ආරක්ක සම්පදාට කටයුතු කරන කෙනා ඉසගිනි ගත්තේ ඒ ගිනි නිවන්ට දඟලනටත් වඩා කෙලස් නැති කරන්න උත්සාහ කරනවා. අනික කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. ඒක ඒකට කියනවා මේ මොකද්ද ඉතින් මේ දෙයක් කාමයේ විඳා නැති වෙන්නේ. මොකද්ද ඉතින් අපි සාමාන්‍ය හම්බ කරලා නේ ඉතින් කාමයේ විඳින්න කමන්නේ නැහැ ඇත්තට මේ ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් යම් කෙනෙක් අත්කුසලයක් ගැන හිතනවා නම් ස්වార్థයක් ගැන හිතනවා නම් ඒගොල්ලන්ගේ නෙවෙයි ආදර්ශ ගන්න ඕනේ රහතන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලා. සර්වඥන් වහන්සේලාගෙන් අච්චර රජ සම්පතක් තියලා අතහැරලා කැලියට ගිහිල්ලා ওই විඳ වැව්වේ මොනකමකට නෙවෙයිනේ. මේ ටිකේ කරන්න බෑ. ඒක නිසා අපි යම් දවසක භාවනා කරොත් එදාට පස්සේ නැත්තම් මම මෙහෙම කියන්නකෝ. යම් දවසක මේ හිත අර කියන විදිහ අතම්මේතාවයේ පුරුදු කර මිනිහට විතරයි සීලය මොකද්ද කියලා තේරෙන්නේ. එතකන් අපි කරන්නේ මොකද්ද වෘතයක් රකින්න. නිකන් කරන්නම් වාලේ කරන එක. සීලය කියන්නේ මොකද්ද කියලා තේරෙන එක චිත්තක්ෂණයක් හරියට බේරබුදාසේ තේරෙනවා. අන්න ඒකට ගැළපෙන කායික වාචසික සංවරය තමයි සීලය කියන්නේ. ඒගොල්ලෝ සමාධි භාවනා කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ මේ විදර්ශනාවෙන් ගිහිල්ලා දවසක් හරි චිත්තක්ෂණයකට හරි ඒ පිරිසුදු හිත දැකලා මෙන්න මේකයි මම අරස කරන්න ඕනේ කියපු මිනිහට විතරයි ඒක තේරෙන්නේ. ඉතින් ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා සෝවාන් වුණාට පස්සේ තමයි සීක භාවයට පත් වෙන්නේ. ඉක්මෙන්න ඇයි ඉක්මෙන්න කියන එක දන්නේ සෝවාන් වෙච්ච කෙනා විතරයි. එතකන් අපි ඉතින් අර සිල්ලතුන් අනුගමනය කරනවා. බුදුහාමුදුරු කියුනේ සද්ධාවෙන් කරනවා. ඇත්ත වශයෙන්ම සීලය දැනගන්න නම් ප්‍රඥාව මෝරන්න ඕනේ. ප්‍රඥා මෝරණ නම් භාවනාවෙන් ඉතින් යන්න. නමුත් ඉතින් ගියාට ඔය කියන සම්මාදිට්ඨියෙන් ඔය කියන යෝනිසමංසකාරයෙන් ඔය කියන ධම්මවිචයෙන් ඒක තියා බලන්න ඒ බුදුම සමායෝජනයක් ඕනේ ඇත. බුදුමාකාර යෝගයක් දෙන්න ඕනේ. ඉතින් යෝගයේ එක සැරේයි වෙන්න ඕනේ. ජීවිතයකට එක සැරේයි සංසාරයට එක සැරේයි වෙන්න ඕනේ. ඊට පස්සේ ධර්මයේ විසින් මේක කරගෙන යන්න පටන් අරගන්න ඒ නිසා අපි මෙතෙක් කල හරි ගිහිල්ලා හෝ වැරදිලා හෝ කරන්නේ මේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලාගේ ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කරනවා කරගෙන කරගෙන යනකොට අපි ඇත්ත වශයෙන්ම සංසාරේ චක්‍ර කඩන්නේ විඤ්ඤාණපත්‍ය නාම රූපං කියන පුරුකින්ම වෙන්න පුළුවන් වෙන්න පුළුවන් එතෙන්දී බෞසුද්ධ භාවයේ සඳහා කියනවා පඤ්ඤා විමුක්ත පුද්ගලයාට විතරයි ඔය තණ්හාවෙන් එහා පැත්ත ගැලී තිබුණා. ශ්‍රද්ධා මේ චේතෝ විමුක්ති කතිය තණ්හාව දුර්වල කිරීමෙන් තමයි නිවන ලබන්නේ. ප්‍රඥා විමුක්ති කියනවා අවිඤ්ඤා සංඛාර විඥාන නාම රූප සලආයතන කියන ඒවා හරහා තේරුම් ගැනීමෙන් තමයි මේ ගැටේ ලියන්නේ. ඒ නිසා අපිට දෙකම විරුද්ධව තියා යන්න ඕනේ. මේ කොටස සර්වඥතා ඥානෙ තේරුම් අරගෙන අනිකුත් ධර්මතා දිනු කරපෝ ඒ පැත්තට යන්න කැමති යත්තන්ට සුතමේ වශයෙන් චිත්තමේ වශයෙන් තියාගත්තොත් ගමන මාර්ගෝපකරණයක් වගේ උදව් කරනවා. නමුත් අපිට කරන්න වෙන්නේ මේ සංසිද්ධිය සාකි එහෙම නැත්නම් ඉඟි කීපයක් ගන්න තේරුම් ගන්න මිසක් හරියට මේක තේරෙන්නේ නිවන් ලබන වෙලාවට පමණයි කියලා හොරොත්න්සේ සඳහන් කරනවා. අපි කතා කරන්නේ මහා නිදාන සූත්‍රයේ මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ ඊපස්සේ සරුවචන් වහන්සේ ඔතෙන් එනකන් ඇවිල්ලා තියෙනවා මේ පු탁 යන නාම රූප නිසා විඥාන වෙනවා විඥාන නිසා නාම රූප වෙනවා. ඉතින් ගියාට පස්සේ හරියට ගලකට රබර් බෝලකින් ගැහුවගේ පොළවයින්ඩ පටන් ගත්තා. අල්ලන්න බැරි. මොන විදියෙන්වත් තේරෙන්නේ කොහොමද විඥාන නිසා නාම රූප වෙන්නේ නාම නිසා විඥාන වෙන්නේ. ඉතින් ඊට පස්සේ හිතාගත්තා මේක තමයි බුදු කෙනෙකුගේ අභ්‍යාසය වෙන්නේ. මේක තමයි බුද්ධාංකුරයන් වහන්සේටගේ වැඩේ කියලා ඒකම මේ විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය විඥාන කියලා ඒක තේරුම් ගැනීමයි බුදු වීම එකට වෙලා තියෙන්නේ. ඒක තේරුනොත් තවදුරටත් පුතඥාන ලෝකෙ ඉන්න බෑ. එහා පැත්තට تعلق කරගෙන තමයි ඒක ලෙස්කම් කඩාගෙන තමයි යන්නේ. ඒ නිසා ඒක හරි බලවත්. ඒක නිකන් හරියට මේ මූල ධර්මය අල්ලන්න බෑ ප්‍රායෝගික අත්දැකීම් ලබන්නේ නැතුව. ඉතින් අපි කරන්න හදන්නේ ඒකට සුදුසු වාතාවරණයක් හදලා ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් ඒ වගේ தත්යකට ආවොත් අනේ මට මේ தත්ත්වය තව ටිකක් තව වශයක් තව සිද්ධි භාවයක් ඇති වේවා කියලා භාවනා කරන්න යන එක. ඉතින් මේ ධර්ම කොටසේ තේරුණා නොතේරුණා කියන එක මට එච්චර විශ්වාසයක් නැහැ. කෙසේ නමුත් ඒක අසාධිතීමෙන් මේ කරගෙන යන වැඩ ඊටාම තවත් දුරට ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධිය ප්‍රඥාවෙන් කරන්න ධෛර්යය පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මත කරනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා So there's a request that I have to give a brief translation for English. Is it okay? So today we were discussing about the relationship between the consciousness and the name and form. And it is at the beginning you have to, and I have to uh, be aware, both of us have to be aware. It's a very subtle connection between, and one of the crux of the teaching of the Buddha, And Namarupa means uh, the name and the form, and many, according to the conventional understanding, that very name, they believe consists vijnana or the consciousness. But the presentation the Buddha make, make in here, he says vijnana, the consciousness is separate, and the namarupa, name and the form is separate. And whenever they come together, then become validated, and then becoming happens. Whenever the mindfulness is not seconding it, validating it, it very name and form will not be a viable uh, living form. So therefore, uh, one has to understand uh, each and every time when the name and form come and suggest something, Vijnana has to go and second it. If the Vijnana is not seconding, this suggestion mere just become aborted. It will be invalid. So that is the way, that is the crux of the uh, teaching, it is the gist of the teaching, but uh, what I tried mostly is how can we, uh, of course the Buddha gave the example when the conception taking place, when the, the, when the womb carries the fertile egg, uh, the vinyana has to go there and second it, then only the fertile egg will be a being, otherwise if the vinyana is not go and uh, validate it, it will not. And the second example, the Buddha says, if the vijnana, the consciousness go there and validate, and again vijnana quit. And if it is so, it is again getting aborted. And even if the vijnana goes there and the being is parturated, and even later if the vijnana is going to leave, at the early part of the lifespan, even then, that there won't be any development of this name and form. So that indicates vijnana's uh, name and form in a different perspective. But what I, practically what I want to communicate was, when you are meditating in a very deep state, you can verify or you can experience the very object that you started with is disappearing. For example, if you are starting with the in and in breath and out breath, sometimes it appears that no more you can pursue. But of course, if you're going to do a forced breathing, breathing takes place, life is there, everything is there. But if you are not forcing and if you are going to master the situation, you can be, that is called a huge space, huge uh, vacuum, and uh, the, you feel as if the consciousness is just maintenance. Just the, just the mental aspect. There is no physical impingements like visual objects or sounds or taste or smell or touch. Even the sounds and the, these things are there, they are far away. Right? They are not disturbing the, the very concentration or uh, you are just being. Under such circumstances, if you are mastering it, uh, you can keep it for long time, but what happens is our untrained mind, uninstructed mind, whenever the sound happens, you try to analyze it. Whenever thought happens, you try to worry about it. Whenever pain happens, you try to disappoint it. This is the way that uh, your consciousness is going to get entangled with the external, the, the sign, uh, sound at a far distance, or thoughts that is called inner thoughts background thoughts or bearable pains. Whenever the vijnana go there and validate the sounds, you become a listener. Whenever the vijnana go and try to analyze the thought, you become a thinker. Whenever the vijnana is going to say uh, tackle with the pain, you become a feeler. So that is how immediately or swiftly you can be a listener or thinker or uh, whatever it may be. This is how quickly the vijnana go and hooked up with uh, already incoming impingements. But your task, your skillfulness, your training must be, even though they come and suggest, you must have a choiceless awareness upon them, or evenly a suspended attention, or suspended decision. Then the vinyana in the middle can sustain and more and more you it is going to do, it become weaned off, it become uh, weaker and weaker. That is how you can see the end of this vicious cycle under your very nose. So, first and foremost, you have to take the situation where the very object that you are meditating upon must be very subtle, must be almost disappeared. And then you have to behave in such a way not to get hooked up with all the other sensory impeachments or thinking or any uh, volitional or underlying tendencies. They are bound to happen, but you must behave in such a way or you must train yourself or you must go prepared. The tendency of the consciousness is to get hooked up with everything. That is how you get hooked up into the this vicious cycle. And if you can keep it in middle, without arriving at a decision, without reacting or without assuming, that non-assuming quality, non-reaction quality, non-judgmental quality, we in the language we call equanimity, we call middle path. So unless otherwise you train your mind, go prepared, mind is so decisive, mind is so reacting, mind is so hooked up with so therefore, with so much of preparedness, so much of mastery only, one day you will understand in a deep in meditation, in sitting, that once it is familiarized, easily you can put that into the walking meditation also. Things may come, but you are not going to second them. And in the day-to-day -day activities also, that is what the, the idealistic uh, role model for a yogi. Once you experiment in the sitting and then put into walking and into the day-to-day -day activities. So it is a possibility, but it's very difficult. So uh, you reached the theoretical explanation is, even though suggestions comes, your training must be not to assume. That is called unassuming. The Buddha says you have to, you must, whenever the mind ten, tends to be worry about the sounds incoming or thinking or pain, you must claim this is not me, this is not mine, this is not myself. So when you are training like that, they also become uh, invalidated or aborted uh, are um, mm, influence, the impact also reduces. But at the beginning, they are very virulent, they are very attacking, they are very uh, coarse, they are very influential. So that is the hardest part at the early part of your meditation, but once you develop, they themselves become uh, not much, uh, the impact is reducing. So therefore, some people, the quick wit, people those with the quick wit, uh, understand the relationship between this uh, consciousness and the uh, name and the form, and uh, that is one of the most trivial thing, a uh, tricky thing, complicated thing. So Buddha tried to explain it in the Mahanidana Sutta. So as I may, yesterday also mentioned, you can uh, get the reference from Bhikkhu Bodhi's book, but I doubt the, he is just giving the near translation and the uh, commentarial, but uh, when you are practicing, apply it with the equipoise mind, with the equanimous mind with the non-reaction mind, and with the uh, unassuming mind, and that that is the way we can communicate, we can get the uh, basic teaching of the Buddha. That is some kind of a brief translation of what I have mentioned. So that uh, hope it will helpful for you to continue this endurance. Thank you very much for listening.